වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි নমස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි පින්වත්නි අපි අපි පසුගිය දවස් ටිකේ ඉගෙන ගත්තේ පටිච්ච සමුප්පාදය ගැන තවදුරටත් ඉගෙන ගන්නේ අදත් ඒ පටිච්ච සමුප්පාදේ ගැනමයි ආනන්ද හාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාදයේ අමාරුයි කියලා ගැඹුරුයි කියලා කිව්වට මේක බොහොම ලේසියෙන් අවබෝධ කරන්න පුළුවන් වගේ පේනවා කියලා බුදුරජාණන් වහන්සේට කියපු වෙලාවේ උන්වහන්සේ වදාළේ ආහානන්දය එහෙම කියන්න එපා මේ පටිච්ච සමුප්පාදය ඊ타මත්ම ගැඹුරුයි ඊ타මත්ම ගැඹුරුයි මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්න බැරි වෙච්ච නිසා මේ ලෝක සත්වයා නූල් බෝලයක් කවුල් වෙලා වගේ ඊළඟට රුධි වීන මිනිස්සුන්ගේ කැඳහැලියකට වැටිච්ච නූල් දාගෙන නූල් ගොඩක් වගේ අවුල් වෙච්ච පිටුරු ගොඩක් වගේ සතර පායෙන් බේරෙන්න නැතු පිටියක් නැතුව මේ සත්වයා වැටිලා ඉන්නේ පටිච්ච සමුප්පාදයේ අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. එතනදී බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. ඒ තමයි ලොකු ගහක් තියෙනවා. මේ ගහ පෝෂණය වෙන්න යටේට මුදුන් මුලක් බැහැලා තියෙනවා. ඊළඟට වටේට මුල් වීදිලා තියෙනවා. එතකොට මේ සෑම මුලකින්ම කරන්නේ පෘථිවි සාරේ ගහට අදින එක. එතකොට මේ පෘථිවි සාරේ ගහට අදිනකොට ගහට මොකද වෙන්නේ? ගහ හැදෙනවා. එතකොට අර මුල්ලුවින් යමතිස්සීම කරන්නේ මොකක්ද? පෘථිවි සාරේ ඇද ඇද දෙනවා ගහ පවතින්න. එතකොට ගහ පවතිනවා. ඒ වගේ අර ගහකට විහිදිච්ච මුල් වගේ මේ පටිච්ච සමුප්පාදයේ සෑම අංගයක්ම උදව් වෙනවා ජරා මරණ දුක පවත්වන්න. මේ ගහ පවතින්නේ අර මුල් වලින් පෝෂණය ලැබෙන නිසා. ඒ වගේ මේ පටිච්ච සමුප්පාදයේ අංග නැමැති මුල් මේ දුක නැමැති වෘක්ෂය පෝෂණය කරනවා. එතකොට මේ පෝෂණය කරන තාක්කල් මේ මුල් හැදෑද, මේ මුල් පැතිරිලා පෘථිවි සාරේ උරාගෙන පවතින තාක්කල් ගහ වැඩෙනවා. ඒ වගේ පටිච්චසමුප්පාදයේ තිබෙන තාක්කල් දුක වැඩෙනවා. ඉතින් මේ පටිච්චසමුප්පාදයේ ඇතිවීමත් නැතිවීමත් ශ්‍රාවකෙක් අවබෝධ කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මය උන්වහන්සේ කාලින්වත් පහළ නැතුව තමන් විස් තමන් වහන්සේ විසින්ම නුවණින් විමස විමස නුවණින් විමස විමස බලද්දී ප්‍රඥාව වැඩිලා උන්වහන්සේට අවබෝධ වුණා. උන්වහන්සේට පිටේට අවබෝධ කරගත්තේ ස්වයංභූ ඥානෙ. කාගෙන්වත් අහලා නෙවෙයි. ඉතින් අද ඔබට මේ පටිච්චසමුප්පාදය ගැන විස්තර වෙන ඉතාමත්ම රමණීය දේශනාවක් ඉගෙන ගන්න ලැබෙනවා. මේ දේශනාවේ නම නගර සූත්‍රය මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ දෙවෙනි කොටසට සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී අපේ බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට මේ දේශනාව කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එතකොට මම සම්බුද්ධත්වයටපත් වෙලා නැහැ මම සම්බුද්ධත්වයටපත් වෙන්න කලින් බෝධිසත්වයෙක් හැටියට සිටින්දී මම මේ කාරණේ විමසන්න පටන් ගත්තේ මේ කියන්නේ බෝධි මූලයේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් බෝධි මූලයේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ නුවණින් විමසන්න ගත්තා. එතකොට සම්බුද්ධත්වයට පත් වුණා නෑ. විමසන්න පටන් ගත්තු ආකාරය අවබෝධ වෙච්ච ආකාරයත් මේ දේශනාවේ තියෙනවා. ඉතින් දේශනා කළා එතකොට සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් සම්බුද්ධත්වයට පත් නොවී සිටියේදී බෝධිසත්වයන් වහන්සේ නමක්ව සිටියේදී මෙන්න මේ හිතුණා. ඒ කියන්නේ අර උන්වහන්සේට ඔබට මතකද සම්බුද්ධත්වයටපත් වීම කියන පිළා සිදු වෙච්ච දේ? ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා ඇති හවස තමයි මේ හවස හරි භාවනාවට වාඩි වුණා බෝසෙවෙනේ වාඩි වෙලා මුල් කාලේ ලොකු සටනක් කරන්න වුණා සීලා සහිත මායя සමග. ඊට පස්සේ උන්වහන්සේ මේ මැද්දේ මේ අභියෝගයේ ජය අරගෙන ආනාපාන සති භාවනාව දිනු කරලා හතරවෙනි ධ්‍යානයට හිත ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා තමන්ගේ ජීවිතය ආපස්සට ආපස්සට බලද්දී උන්වහන්සේට ඇති වුණා ඥානයක්. මොකක්ද ඒ ඥානේ? පෙරවිසු කඳ පිළිවෙල දකිනා නොවන පුබ්බේ නිවාසානුසති ඥානය. තමන් වහන්සේගේ අතීත ජීවිතේ සම්පූර්ණයෙන්ම දැක්ක මේකේ කෙලවරක් හොයන්න බෑ කියලා. ආපස්සට බලද්දි බලද්දි බලද්දි කෙලවරක් හොයන්න බෑ. ආරම්භක කෙලවරක් මේක පටන් ගත්ත තැන හොයන්න බෑ. එතකොට ඒ ඥාණයට කියන්නේ පුබ්බේ නිවාසානුස්ති ඥානෙ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි විද්‍යාව. ඒකට කියන්නේ පළවෙනි විද්‍යාව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බැලුවා මට උදරක මෙහෙම වෙලා තියෙනවා. මේ අනිත් දෙවියන් බඹුන් මිනිසුන් අනිත් දෝසතුන් ඒගොල්ලෝ ආපු මොන වගේ ගමනකද කියලා බැලුවා ඉස්සල තමන් වහන්සේගේ ජීවිතය ආපස්සට බලද්දී කොහොම අවබෝධ වුණා පුබ්බේ නිවාසානුස්සති ඥානය ඊළඟට ලෝකේ ලෝක සත්‍යාදීහා හිත යොමු කරලා බැලුවා බලද්දී බුදුරජාණන් වහන්සේ දැක්කා තම තමන්ගේ කර්මයට අනුව තම තමන් කරපු දෙයට අනුව කර්මානුරූපව සකස් වෙච්ච විපාක පොඩි බඳගෙන චුත වෙනවා කර්මා තමන් විසින් කරපු දේවල් ඔක්කොම පොඩියක් බඳගෙන චුත වෙනවා කර්මානුරූපව චුත වෙනවා ලෝක සත්වයා ඒ කර්මාන ඒ කර්මයන්ට අනුව උපදිනවා. චුතිය උපත. පිළිබඳ ඥානයක් ඇති වුණා. ඒකට කියන්නේ චුතුපපාත ඥානෙ. ඒක තමයි දෙවෙනි විද්‍යාව. එතකොට ඒකේ තීවරයක් නෑ. කර්මානුරූපෝ චුත වෙවි ඉපදී ඉපදී යන ගමනේ අවසානයක් නැහැ. තාම සම්බුද්ධත්වයට පත් වෙලා නැහැ. දැන් පළවෙනි විද්‍යාව පහළ වෙලා දෙවෙනි විද්‍යාව පහළ වෙලා තාම බෝසතාණන් වහන්සේ අන්න උන්වහන්සේ විලාවේ උන්වහන්සේට ඇති වුණා ලুকু කරුණාවක් ඇති වුණා කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ අහෝ මේ ලෝක සත්වයා මහා දුකට වැටිලා ජායතිච්ච ජීයතිච්ච උපදිනවා දිරනවා මියතිච්ච තාතිච්ච මැරෙනවා චුත වෙනවා උපපජ්ජතිච්ච ආයම උපදිනවා අතච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරා මරණ සේුණාටි කවුරුවත් මේ ජරා මරණ දුකෙන් ගැලවෙන්නේ කොහොමද කියන කාරණේ නොදැන තමයි මේ යන්නේ. ඉපදිනවා, දිරනවා, මැරෙනවා, චුත වෙනවා, ආයෙ ඉපදිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ මේ බෝසතාණන් වහන්සේට උන්වහන්සේට ඇති වුණා මේ අදහස. කුබස් නාම හිමස්ස දුක්ඛස නිස්සරණං පඤ්ඤායිසති ජරා මරණසාති කවදාද මේ සත්‍යයන්ගේ මේ ජරා මරණ වලට භාජනය වෙවි යන මේ දුක අවසන් වෙන්නේ කවදාද ඔන්න උන්නාසේ නෝනින් නමසන්න පටන් ගත්තා පටන් ගත්තා කුමක් ඇති කල්හිද ජරා මරණ ඇතිවන්නේ අන්න දැක්ක පරිසම්පාද බිහි වෙන පටන් ගත තැන කුමක් ඇති කල්හිද ජරා මරණ ඇතිවන්නේ ඉස්සල උන්වහන්සේ මේ ජරාව මරණය කියන එක තෝරගත්තා අපි ඉගෙනලා තියෙනවා ඔබට කලින් පන්ති වලදී ජරාව කියන දිරාගෙන යෑම මෝරි මෝරණ එක වයසට යන එක මරණය කියන චුත වෙන එක මරණ එක කලුරේ කිරීම කුමක් කැටි කල්ලිත මේ ජරා මරණ ඇතිවන්නේ කියලා විමසන්න පටන් ගත්තා කිම් පත්‍ය ජරා මරණ මොකක්ද මේ ජරා මරණ වලට හේතුව මොකෙන්ද මේ ජරා මරණ හැදුනේ තස්සමයම් භික්කවේ යෝනි යෝනිසෝ මනසිකාරා අහුපඤ්ඤාය අபிසමයෝ එතකොට මහණෙනි යෝනිසෝ මනසිකාරී දින මට ප්‍රඥාවෙන් අවබෝධ වුණා ඔන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයේ විරුද්ධ වෙන්න පටන් ගත්තා ජාතිය කෝසති ජරා මරණ ගෝති මේ ජරා මරණ වලට භාජනය වීම තිබෙන්නේ ඉපදීම තිබෙන විටයි ජාතිපච්චය ජරා මරණං ඉපදීම හේතු කරගෙනයි ජරා මරණ ඇතිවන්නේ කියලා ඔන්න අවබෝධය ඇති වුණා. දැන් ඔබ දන්නවා ඉපදුනා කියන්නේ මොකක්ද කියලා. මොකක්ද ඉපදුනේ? අපි ලෝකේ අපි ගත්තොත් උපදිනවා සත්වයන් පිටරය තුලේ. ඔන්න පිටරේ ඇතුළේම සතා මෝරලා සතා බිහි වෙනවා. වික්ටරේ පුපුරගෙන එළියට එනවා. ආවට පස්සේ මොකක්ද සතාලු තියෙන්නේ? ඇස් දෙකක්. කන් දෙකක්. නාසය, දිව, ශරීරය, මනස. තෙත් පරිසරයෙන් සතේ බේවලා හැදෙනව හැදෙනවා. එතකොට එයාට මොකද තියෙන්නේ? ඇස්, කන්, නාසය, දිව, ශරීරේ, මනස. අම්මා කෙනෙකුගේ කුසක සත්වයෙක් බිහි වෙනවා. මව කුසක. ඒ මව කුසේ සත්‍ය නෝරලා ඒ සත්‍ය මව කුසින් එළියට බිහි වෙනවා. එතකොට මොකක්ද මේ සත්‍යයට තියෙන්නේ? ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරය, මනස. රූපපාතිකෝ සත්‍ය බිහි වෙනවා. එතකොට තියෙන්නේ ඇස් දෙක, කන් දෙක, නාසයක් දිවක් ශරීරයක් මනසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජාතිපත්‍ය ජරා මරණ ජරා මරණ තිබෙන්නේ ওই ඉදීම හේතු කරගෙන දැන් බලන්න අපි ඉපදුනේ ඒ විදිහට නෙමෙයිද අපි ඉපදුනේ ජලාබුජ මව කුසේ අපි කොහොම ඉපදුනේ උපදින එකට නාත්තල් හයයි ඇස් දෙකක් කන් දෙකක් නාසයක් දිවක් ශරීරයක් තිබුණා මනසක් තිබුණා අපිට මේ චූ කරගෙන කක්ක දාගෙන ආඩාගෙන අපි ඉපදුණා දැන් ඉපදිලා අපි දැන් ලොකු වුණා ලොකු ලොකු වෙද්දී ටික ටික ලොකු වුණේ මොනවද ඇස් කන් නාසය දිව ශරීරයයි ඊළඟට හිතේ තේරුම් ගැනීම වැඩි වුණා. දැන් ජරාවටපත් වෙනවද? ඒ ඇස් දෙක නෙවෙයිද? ඒ කන් දෙක නෙවෙයිද? දැන් මෝරන්නේ ඔය ඇස්මයි. මෝරන්නේ ඔය කන්මයි. ඔය නාසයමයි. ඔය ශරීරයමයි. අනිත්‍ය කියන්නේ මේ සිතමයි. දැන් බලන්න වයසට යන්නේ අර ඉපදිච්ච ඒවානේ. වැඩුණිත් ඒ පුදිච්ච ඒවා වයසට යන්නේ ඇස් දෙක වයසට යන්නේ කන් දෙක වයසට යන්නේ නාසය වයසට යන්නේ දිව වයසට යන්නේ ශරීරය වයසට යන්නේ මනස ලෙඩ වෙනවා දැන් ඔය හයම ලෙඩ වෙන මොනවද ඇස් දෙක ලෙඩ වෙන්නේ කන් දෙක ලෙඩ වෙන්නේ නාසය ලෙඩ වෙන්නේ දිව ලෙඩ වෙන්නේ ශරීරය ලෙඩ වෙන්නේ මනස පෙතරු ජරාවටපත් වෙන්න ඕන අය. ඉපදුනේ ඕන අය. එන ඉපදි ඉපදුනේ යම් දෙයක්ද ඒක තමයි ජරාවටපත් වෙන්නේ. මැරිලා යනවා. මැරෙන්නේ අය. ඇස මැරිලා යනවා. කන මැරිලා යනවා. නාසය මැරිලා යනවා. දිව මැරිලා යනවා. මේ ශරීරය මැරිලා යනවා. මනස මැරිලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉපදීම නිසා ජරා මරණ ඇති වෙනවා කියන කාරණේ දැන් ඔබට පැහැදිලි නේද? ඉපදීම හේතු කරගෙන තමයි ඒ කියන්නේ මේ ඇසන කන නාසය දිවකය මනස ඉපදුනා කියන්නේ ජරා මරණ පටන් ගත්තා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජායතිච්ච ජීයතිච්ච ඉපදෙනවා දිරනවා දැන් මේ ඔක්කොම දිරාගෙන යනවා මෝරනවා මෝරනවා මෝරනවා ඊට පස්සේ වයසට යනවා වයසට යනවා ඊට පස්සේ එකක් ගන්න ජරාවටපත් වෙගෙන මැරෙනවා මීයති මැරෙනවා චවති චුත වෙනවා උපපජ්ජති ආයමත් හම්බ වෙනවා ඒවා ඒකට ආයමත් කිව්වම මේකට මොනවද ආයත් ලැබෙන්නේ ආයමත් tie ඔක්කොම ජරාවටපත් වෙනවා මැරෙනවා. අතචපනිමස්ස නිස් දුක්ඛස නිස්සරණ නප්පජානාති ජරා මරණස්ස නමුත් මේ ජරා මරණ දුකින් නිදහස් වෙන්නේ කොහොමද කියලා මේ ලෝක සත්වයා දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ හොයාගෙන යද්දී උන්වහන්සේට අවබෝධ වුණා ප්‍රඥාවෙන් මේකේ මේ ප්‍රශ්නේ හටගන්නේ අසක්කේ පුදින තැනමයි. කනක් ඉපදෙන තැන නාසය දිවක් ශරීරය මනසක් ඉපදෙන තැන තමයි ජරා මරණ උපදින තැන ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා නෝනින් විමසන්න පටන් ගත්තා දැන් ඉතින් ඉඳලා දැන් උන්වහන්සේ ඒකක් හොයාගත්ත එක ලෝකයට අල්ලන්න බැරි එකක් දැන් සාමාන්‍ය ලෝකයා ජරා මරණයකට කියන්නේ දෙවියෝ පැවුවා උන්වහන්සේගේ කැමැත්ත එතකොට මේ මවපිය දැන් අපිට මතක සුනාමි වෙනකොට සුනාමියේදී මරණයට මොන දුන්නේ? බේරිච්චා මොහොතවලට ගිහින් මොහොතවල තියාගන්න යාඥා කළා. ඊළඟ සුනාමිය වුණා ඒගොල්ලෝ කියනවා. යාඥා කළා ජරා මරණ වලින් බේරලා දෙන්න කියලා. නමුත් දන්නේ නැහැ ඉපදුනේ ඇස බව, කන බව, නාසය, ජීවකය, මනස බව. දැන් අපිට උනේ අපි ළඩ වෙනවා. අපි වයසට යනවා. අපිට කොච්චරත් මරණය පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අහනකම් දේශනාවට සවන් දෙනකම් ඉපදිච්ච නිසා මේක සිද්ධ වෙන්නේ කියන පණිවිඩය අපුරු කියන්නේ නැහැ. බලන්න එතකොට මේ කොයිතරම් අවබෝධයකින් තොර ජීවිතයක්ද ලෝක සත්‍යයට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උන්වහන්සේ නෝනෙන් ගෙන සද්දී ප්‍රඥාවෙන් අවබෝධ වුණා ඉපදීම නිසායි මේ ජරා මරණ හටගන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ විමසන්න ගත්තා. විමසන්න ගත්තා ඉපදුනේ කිස්මි කිමිනුකෝ සති ජාති හෝති කුමක් ඇති කල්හිද ඉපදීම ඇතිවන්නේ කිම්පච්චයා ජාතිති කුමක් හේතු කරගෙනද උපන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා උන්වහන්සේ නුවණින් යමසද්දී අවබෝධ වුණා විවෘත වුණා ලෝක කිසිවෙක් නොදන්නා නොයසුවිරු මේ ජීවිතය ගැන ඇත්ත අවබෝධ වුණා භවපත්‍ය භවේ කෝ සති જાති හෝති භවය ඇති කල්ලි තමයි උපදින්නේ. එහෙනම් දැන් අපි මනුස්ස ලෝකයෙන් ඉපදිලා දැන් ඇවිල්ලා මේ ජීවත් වෙන්නේ. ඒකට අපි උපන්නේ කුමක් ඇති නිසාද? භවය ඇති කල්ලි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භවය තෝරනවා. භව තුනක් තියෙනවා කියලා. භව කීයක්ද? තුනක්. කාම භව, රූප භව, අරූප භව. ඊට පස්සේ උන්වහන්සේ භවයේ විස්තර කරනවා. විස්තර කරලා දෙනවා භවය කියන එක කොහොමද මේ විපාක පිණිස කර්ම සකස් වීමෙන් තමයි භවය හැදෙන්නේ කියලා. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනේ හෝ අවිද්‍යා නීවරණාන සත්තාන තණ්හා සංයෝජනාන හීන ධාතුයා විඥාන පතිට්ඨිතං ඒවං ආයතින් පුනබ්බවාද නිබ්බතියෝ කියලා මහා ආනන්දය ওই විදිහට කර්මය තමයි කුඹුර විඥානය තමයි පැලවෙන දේ තණ්හාව තමයි වතුර අවිද්‍යාවෙන් වැහුණු සත්වයන් තණ්හාවෙන් මේකට අහුණා බැඳුණා බැඳුණා විඥානයේ හීන ධාතු පිහිටියා හීන ධාතුව කිව්වේ කාම ආසාව ඒතර කාම ධාතුවේ විඥානීය පීඨිය. කාම ධාතුවේ විඥානීය පීඨියට පස්සේ කාම භවයේ තමයි යාට හැදින් කාම ලෝකී පුරින්න කර්ම හැදුනා. දැන් මොන අපි ඔක්කොටම එතකොට විඥානීය තමයි කුඹුර හැටියට තිබුණේ. විඥානීය තමයි පළවෙනි දේ තිබුණේ. කර්මය තමයි චේතනාත්මකව කරපු දේ තමයි කුඹුර හැටියට තිබුණේ. අප තුල තිබිච්ච ආසාව තමයි වතුර හැටියට තිබුණේ. අවිද්‍යාව තමයි මේ සම්පූර්ණම වෙයිලා තිබුණේ. ආසාවෙන් තමයි බැඳිලා ගියේ. එතකොට ඔන්න අපිට කර්මානුරූපව ඇස් කන නාසය දිව කය මනස ඇතිලම අපි ඉපදුනා දැන් දැන් අපිට භවය නැද්ද එද ඉපදුනාට පස්සේ අපි චේතනාත්මක ක්‍රියාවක් කරන්නේ නැත්තම් භවය නැහැ. විඥානේ පළවෙන්නේ නැත්තම් භවය නැහැ. තණ්හාව නැත්තම් නැහැ. ඉපදිලා තියෙන්නේ භවයම තමයි. දැන් ආ ඉපදිලා අපි කරන්නේ මොකද්ද? චේතනාත්මකව චේතනා පහල කරමින් කයින් ක්‍රියා කරනවා වචනෙන් ක්‍රියා කරනවා මනසෙන් ක්‍රියා කරනවා එතකොට චේතනා පහළ කර කර කයින් වචනේ මනසින් ක්‍රියා කරන්නේ අවබෝධයකින්ද? නෑ. අවබෝධයකින් නෙවෙයි. එතකොට කම්මක් එක්ක කර්මය නැමැති කුඹුර හැදී හැටි තමයි තියෙන ඉපදිච්ච දවස් ඉඳලා මායිම. එතකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් අරමුණු ගනිද්දී මානසික හිතද්දී විඥාණයට ගන්න නැද්ද? පළවෙනවා. ආසාව නැද්ද? වතුර වලට තියන් ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ භවය සකස් බව භවය කියන්නේ අපිට. භවය නැති මොහොතක්වත් තිබෙන්න බැරිද? මම භවය නැති මොහොතක්වත් සාමාන්‍ය සත්‍යයකට තියෙන්න බැරිද? බැහැ. බය වෙන ති මොහොතක්වත් තිබුණා නම් ඉපදීමක් නැහැ. ඒ බය නැති මොහොත බලලා පොල්ලෝ දුවන හරින වැඩි. බය වෙන ති මොහොතක්වත් තිබුණා පුතත්ජනේ පිරුණා පාන. බය නැති බය නැති මොහොතක් නැහැ. කර්ම විපාක සකස් වෙන්නේ නැති මොහොතක් නැහැ. කිසිම සත්‍යයකට රහතන් වහන්සේට ඇරෙන්නේ ඒ නිසා ඕනෑම මොහොතක ඕනෑම විදියකින් ඕනෑම තැනක ඕනෑම ආකාරයකට මැරෙනවද ඕනෑම විදියකට උපදින්න පුළුවන්. ඒකයි මේකේ තියෙන ස්වභාවය. ඒකයි මේ දැන් අපි ගත්තොත් මේ ගහක මුල් ඇදලා තියෙනකොට ඒ ගහ තෙත් වෙනනම් තියෙන්නේ ඒ සාරය අදින්නට මොහොතක් තියෙනවා ඒකයි. හැම මොහොතකම සාරය ඇද ඇද තමයි ඒ ගහ තියෙන්නේ. ඒ මුල් මුල් තියෙන හැමතිස්සෙම සාරය ඇද ඇද තියෙන එක නවත්තගෙන රිස්ට් එකක් නෑ. ඒ වගේ තමයි මේක. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාර අහෝ පඤ්ඤාය අභසමය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණින් මම මේක නෝන්නේ විමසීමස ගියා. ඉමසීමස ගියාම මට ප්‍රඥාවෙන් අවබෝධ වුණා මේක වෙන්නේ ඒ කියන්නේ උපතක් කරා යන්නේ භවයක් තිබුණොත් එක්ක කාම භවයේ තිබුණොත් කාම ලෝකෙ උපදිනවා රූප භවයේ තිබුණොත් රූප ලෝකෙ උපදිනවා අරූප භවයේ තිබුණොත් අරූප ලෝකෙ උපදිනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඊට පස්සේ හොයන්න පටන් ගත්තා. උන්වහන්සේ නෝනි විමසන්න පටන් ගත්තා. මොකද්ද? කිමින් කෝසති බව හෝති. කුමක් කැටි කල්ලිද භවයක් ඇතිවන්නේ කිම්පච්චයා භවෝති භවය ඇතිවන්නේ කුමක් හේතු කරගෙනද කියලා විමසන්න ගත්තා බලන්න මේ ඥානීය විශේෂ විශේෂත්වය ලෝකේ වෙන කිසිම කෙනෙකුට ওই පැත්ත අහුනේ නැහැ. තමෝටම මේ වටේ දුවපු එක. දැන් බුදුරජාණන් වහන්සේ නිකන් මේක හාරලා හාරලා හාරලා බලලා ඇතුළට සම්පූර්ණ එළියට ගන්නවා මේක. ප්‍රශ්නේ. උන්වහන්සේ දේශනා කරනවා මේ කුමක් ඇති. උන්වහන්සේ වන්න පටන් ගත්තා. දෛවසන්න පටන් ගත්තා. දැන් සම්බුත් ඥානෙ තනියම දැන් විමසනවා. විමසන්න විමසන්න උන්වහන්සේගේ ප්‍රඥාව ප්‍රඥාව කියලා කියන්නේ යමක් කී ආකාරයෙන්ම විනිවිද දැකීමේ කුසලතාවය ඒක උන්වහන්සේට දැන් දිනු වෙනවා දිනු වෙනකොට උන්වහන්සේ අවබෝධ කරගත්තා උපාදානයේ කෝසති බව හෝති මේ විපාක පිණිස කර්මයේදීලා කාම භවයේ හටගන්නේ රූප භවයේ හටගන්නේ අරූප භවයේ හටගන්නේ කර්මයේ කුබරක් වෙලා විඥානයේ බීජයක් වෙලා තණ්හා පැලමුලයක් කියලා මේක ඔක්කොම හැදි හැදි යන්නේ. උපාදාන ඇතිකල්ලි කුමක් ඇතිකල්ලිද? උපාදාන බුදුරජාණන් වහන්සේ හොයා උන්වහන්සේ දැන් හොයාගෙන හොයාගෙන යනවා උපාදාන කීයක් මේකට බල බලපවත්වනවද? උන්වහන්සේ ඒකත් හොයාගත්තා. උපාදාන දැන් බලන්න උන්වහන්සේගේ බුද්ධියේ තියෙන ගැඹීරකම සමාජ වෙන කෙනෙකුට නම් භවය ගැන හොයද්දී අඩු ගන්න කාම භව විතරක් අහුවේ. බුදුරජාණන් වහන්සේ තුන්වසේ නෝනි නිවසදී කාම භවයක් තියෙනවා කියලා හොයාගත්ත මේ ජීවිතේ රූප භවය කියලා එකකුත් තියෙනවා. අරූප භවය කියලා තියෙනවා. ඒ කියන්නේ මේ හිවිල්ල උන්වහන්සේගේ පරිේශන කරගෙන යද්දී උන්වහන්සේගේ සොයා ගැනීම බාධිත එකක් නෙමෙයි. සම්පූර්ණ එකක්. භාවිතන එකක් නෙමෙයි. උන්වහන්සේගේ විසරද ඥානයක් ඒ. ඔබ බලලා තියෙනවද බුදුරජාණන් වහන්සේට තිබුණා විසරද ඥාන හතරක්. විසරද ඥාන කීයක් තිබුණද? හතරක්. ඒකෙන් පළවෙනි එක පළවෙනි එක තමයි මේ විසරද ඥානේ. උන්වහන්සේ දේශනා කරන මහණෙනි මම ලෝකයට කියා හිටිනවා මම සම්මා සම්බුද්ධ කෙනෙක් කියලා. එහෙම කියා හිටියාම ඒ ප්‍රකාශය ලෝකයටම පැතිරෙන එක. මේ මිනිස්සුන්ට විතර නෙමෙයි දෙවියන්, බබුන්, මරුන්, සමන බ්‍රාහ්මණයන් සියලු ලෝක ඉදිරියේ තමයි උන්වහන්සේ ප්‍රකාශය නිර්භයව කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ සම්බුද්ධත්වයට සම්බුද්ධත්වයට පත් වුණා කියලා ලෝකයා ඉදිරියේ පෙනී සිටිනවා කිසිම බයක් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ කියන උන්වහන්සේට දෙවියෙක් මාරයෙක් බ්‍රහ්මයෙක් ශ්‍රමණ බ්‍රාහ්මණය කවුරු හෝ වේවා උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා නැත්නම් නැති තැනක ඉදිරියට ඇවිල්ලා ඉදිරියට ඇවිල්ලා උන්වහන්සේට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් මොකද්ද ඔබ වහන්සේ සම්පූර්ණයි කියලා ලෝකෙට කියනවා මොකද වාසිය මෙන්න මේක අවබෝධ කරලා නැහැ කියලා නිමිත්තක් වත් චූටි දෙයක්වත් උන්වහන්සේ දකින්නේ නැහැ කාටවත් ලෝකෙ පෙන්වන්න පුළුවන් කියලා අවබෝධ නොකරපු. ආනි කාරණේ නිසා බුදුරජාණන් වහන්සේ විසරද ඥාණයෙන් යුක්තයි කියනවා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් දේශනා කරපු දේවල් අපිට අලුතෙන් අයින් කරන්න දෙයක්වත් නැහැ. අලුතෙන් එකතු කරන්න දෙයක්වත් නැහැ. ඒක තමයි සම්බුද්ධත්වයෙන් දේශනා කරන දෙය. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ හොයාගත්ත මේ භවය ඇති වෙන්නේ කොහොමද කියලා. කොහොමද භවය ඇති වෙන්නේ? උපාදාන හේතු කරගෙන භවය හට ගන්නවා. උන්වහන්සේ දැන් යෝනිසෝ මනසිකාරයෙන් කොයි හොය බැලුවා උපාදාන කීයක් මේ භවය හැදින්න මුල් වුණාද? උපාදාන කීයක් මේ මේ භවය හැදෙන්න රුකුල් දුන්නාද? උන්වහන්සේට අවබෝධ වුණා උපාදාන හතරයි. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. කාම උපාදාන කිව්වේ ලෝක සත්වයා කාමයට බැඳිලා යනවා. දන්නේ නැහැ ඒක. කාමය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ චක්කු විඤ්ඤා රූපා, ඊඨා කාන්තා මනාපා, ප්‍රිය රූප සංගීතා, කාමෝප සංගීතා රජනීය. මහණෙනි ඇහෙන් දකින රූප තියෙනවා. ඉෂ්ඨ, කාන්ත, මනාප, ප්‍රිය ස්වરૂප ඇති. ආස් කාමාසාව හටගන්න, කෙලෙස් හටගන්න රූප තියෙනවා. ආන් මේකට තමයි වෙන්නේ කියන්නේ. කණින් ආන ශබ්ද තියෙනවා. ඒ වගේ. ඒකට බැඳලා යනවා. නාසයෙන් දැනගන්න ගඳ සුවඳ තියෙනවා. ඒකට බැඳලා යනවා එයා. දිවට දැනෙන රස තියෙනවා. බැඳලා යනවා. කයට දැනෙන පහස තියෙනවා. බැඳලා යනවා. එතකොට මේ බැඳලා ගියපු හිතක් තමයි යාට උපාදාන සහිත වූ හිතක් තමයි තියෙන්නේ. ඒ වගේම දෘෂ්ටිගතයි. දෘෂ්ටිගතයි කිව්වේ ditthi upadana එයා බැඳිලා තියෙනවා ඒ වගේම දෘෂ්ටි වලට. දැන් සාමාන්‍ය මිනිසෙකුට හොයන්න බෑ දෘෂ්ටි වලට බැඳිලා තියෙන බව. එයා එක එක දේවල් යෙදෙනවා. අපිට දැනගන්න ලැබුණා මේ බටහිර රටක සංවිධානයක්. පොඩි සංවිධානයක් හදලා වීඩියෝ කොටයක් ඒකේ ඒ පොඩි මේ කල් ටිකක් ඒක උගන්වන්නේ ඒගොල්ලන්ගේ මාස්ටර්. ආහාරයෙන් ආහාරයක් අනුභව කළාම අපි මේකෙන් නිදහස් වෙනවා. මේ සංසාරේ ජීවිතය අවබෝධය කරා යනවා. දැන් මේක දෘෂ්ටියක් නෙමෙයිද? මේක මේක යථා යථාර්ථ දැකීමක් නෙමෙයි. මේක දෘෂ්ටිගත කිරීමක්. මොකද්ද කන්න කියන්නේ? වඳුරු මොලේ. එතකොට ඒක මේ වඳුරෙක් ගෙනල්ලා ඒ වඳුරගේ ඔලු කට්ට ගලවනු. නම් මොලේ කපනවා කෑලිවලට. අමුයි. සුදු නෝන කෙනෙකුට දෙනවා පොඩි කෑල්ලක් දැන් කන්න. දැන් දෘෂ්ටියක් තියෙනවා සීලබ්බකක් තියෙනවා. දැන් ප්‍රාණඝාතයක් තියෙනවා. නමුත් මොකක්වත් හොයාගන්න බෑ. මේකට බැඳිලා ගිහිල්ලා. කියනවා දැන් මේක මහා අමාරුවකින් කන කාපු ගමන් මේ අහනවා මේ මොකද දැන් එයා එයාගෙන් අහනවා දැන් මොකද හිතුනේ අනේ මෙහෙම හරි කමක් නෑ මට මේ ගැලවෙන්නේ නැත්නම් දැන් බලන්න දෘෂ්ටිගත වීම තුළ වෙන දේ ඒක මම දැක්ක මේ ඔය මේ රටක තියෙන මේ මොකද්ද කියන්නේ අර ඔය ඉන්ක්‍රෙඩිබල් එකකට ගියා ලොකු වාදනයකට මේ ඔය ගඩවිල්ලු ඉන්නේ ගඩවිල් රතු පහට දිග පණු ජූටි බට වගේ ඉන්න පණු මේ පණු වාදනය පුරවල දාලා තරගයක් නේ එතකොට මේ බායි ඒකට ගෑන් ළමෙක් බෑලා මේ පණු ටික පාගනවා මේ මේ ධනිස්සක් පිළිලා පණුවා ඒකේ ජූස් එක වැටෙනවා එනවා වීදුරුවකට. දැන් ඒක බොන්න ඕනේ. මිස කරනවා මේවා. බලන්න මේ උපාදානිය ආවට පස්සේ තමන් කරන්නේ මොකක්ද? ඒක ඇයි කළ යුත්තේ? කිසි දෙයක් කරන්න බෑ. ඒ මානසිකත්වයේ සාමාන්‍ය ලෝකයට තියෙනවා. එයා මොන ක්‍රමයකින් හරි වෙනවා දේවල් එහෙම කරනවා. ඒක තෝරගන්න බෑ. ditthi උපාදාන, සීල ප්‍රතිපාදාන තියෙනවා. ඊළඟ උපාදාන මොකද්ද? අත්වාද මම මගේ මාගේ ආත්මය කියලා බැඳිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ හොයාගත්ත මේ හතර. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මට යන්නේ නම මතක නැහැ. තාපසයෙක්. ඒ තාපසයා ඔන්න දැන් හුදකලාවේ ඉන්නවා එයා කියනවා මම මගේ විමුක්තිය හොයාගත්තේ හුලම් බීලා. එයා එයා පොඩි ගල්තලාවකට ගිහිල්ලා හුල දිනකට කට කට ඇරලා කිඹුලා වගේ හුලම් අරගෙන ගිලිනවා. කිව්වා මට කෑම ඕනේ නැහැ. මම හුලම් බීලා තමයි මම මේ ජීවිත අවබෝධය ඇති කරගත්තේ. මෙයා අවුරුදු 52ක් යනකම් මේ වැඩේ කළා. දැන් මේ සිතුව ඇත්තටම මෙයාගේ ආහාරයක් ගන්න නැහැ. හුලම් බීලා ජීවත් වෙන කෙනෙක් කියලා. මෙයා රැයට යනවා පොදු වැසිකිළියට. දැන් ඉහි වැසිකිළි කියන්නේ මේ වගේ නෙමෙයි ඉස්සර තිබුණ වැසිකිළි කියන්නේ ඔය මොනවා හරි වලකට මිනිස්සු වැසිකිළි කරනවා. මේක එකතු වෙනවා ජරාවයි. හොඳට මෙයා බඩගිනින්න කනවා කියලා. ඊට පස්සේ යම් දුක වගේ මට මතකයි. එතකොට අවුරුදු 52ක් යනකම් මම මේක කළා. 52 දී මෙයාගේ වාසනාව බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ඒ කොහොම අතෑරියා. පැවිදි වුණා. රහත් වුණා. බලන්න මේ ආර්ය ස්ථාංගික මාර්ගයේ වඩන්න පින තියෙද්දි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥාව තියෙද්දි නුවණ මෙහෙවන්න පුළුවන් කුසලතා පිළිතලා තියෙද්දි අවුලයි තියෙති බලන්න කොයිතරම් වෙනසක්ද කියලා මේක ඒ කොහොම වෙහෙන තිබුණ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනතුරු දැන් අපි මේ ජීවිතේ බේරලා ඉන්නේ මාර්ගඵල ලැබුවේ නැතත්. නමුත් ඊළඟ ජීවිතේම වෙන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන මේ මේ බරපතලකම. ඉතින් උපාදානය නිසා ඉතින් මේ ජම්බුක රහතන් වහන්සේ උන්වහන්සේගේ තේර ගාථාවල විස්තර කරනවා මම නූලෙන් බේරුණා කියනවා. මන්ට පොඩ්ඩේ මිරියන්නේ කියනවා. නූලින් බේරුණා කියන්නේ. මේ වගේ අපිත් නූලින් බේරේ මේ ධර්ම මේ ජීවිතේ හරියටම අල්ල ගන්න ලැබුණොත් නැත්තම් ඉස්සෙලා යනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ හොයන්න පටන් ගත්තා නෝනින් නෝසන් ඒ කවුරු කියලා දෙන්නද කවුරුත් මේ ලෝකේ දන්න කෙනෙක් ලෝකේ කිසිම කෙනෙක් දන්නේ නැහැ දැන් ඉතින් අපි මේ කැලිය අල්ලගෙන වාද කරනවා ඒ කාලේ කවුරුවත් දන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ නෝනේ විමසන්න පටන් ගත්තා උපාදාන ඇති වෙන්නේ කුමක් තිබුණොත්ද? දැන් බලන්න උන්වහන්සේ විමසන විදිය හැමතිස්සෙම උන්වහන්සේ බලන්නේ මේක හැදුනේ මොකෙන්ද කියලා. උදානේ හොයනවා. මූලික කාරණේ හොයනවා. උපාදාන හැදෙන්නේ මොකෙන්ද කියලා දැන් උන්වහන්සේ තනියම හොයන්න පටන් ගත්තා. විමසන්න පටන් ගත්තා. එතකොට උන්වහන්සේට අවබෝධ වුණා තණ්හායකෝ සති උපාදානං ගෝති තණ්හාව තියෙන තියෙනකොට තමයි මේ විදිහට බැඳලා යන්නේ තණ්හා පච්ච උපාදානං තණ්හාව හේතු කරගෙනයි උපාදාන හටගන්නේ කියලා තණ්හාව බුදුරජාණන් වහන්සේ දෙආකාරයකින් තෝරලා තියෙනවා අපි දන්නවා සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය විස්තර කරන පළවෙනි දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරේ කොහොමද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියන්නේ කාම ආසාව. කාම ආසාව කියන්නේ ඔව් කාම ආසාව කියන්නේ රූප වලට තියෙන ආසාව. ශබ්ද වලට තියෙන ආසාව. සුවඳට තියෙන ආසාව රසවලට තියෙන ආසාව ස්පර්ශයෙන් විඳින්න තියෙන ආසාව මේක තමයි කාම ආසාව තව ආසාවක් තියෙනවා භව ආසාව පවතින්න තියෙන ආසාව තව ආසාවක් තියෙනවා විභව ආසාව නොපවතින්න තියෙන ආසාව මේ ආසත් තුන ජීවිතයක තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ආරි සත්‍ය විස්තර කරන තැන මේ තණ්හාවේ බලන ලස්සන වී දැන් ඒකට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදී ආදී ගැන මොකද දේශනා කළා නැහැ. දේශන තණ්හාව තෝරනවා. කොම් තෝරන යායන් තණ්හා තෝරන බල. ධම්මචක්ක පාඩම් දෙබට. ධම්මචක්ක පාඩම් ආයෙ ඉන්නවද? හරි පාඩුයි. පාඩම පාඩම හොඳටම පාඩම විමසන්න සුගන්නයි ධම්මචක්ක සූත්‍රය අනත්තලක්කන සූත්‍රය මහා සතිපට්ඨාන අනිවාර්යයෙන්ම අපි කටපාඩමින් දරා ගන්න මහන්සි ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි නිකන් රූපද වැඩි. ඉතින් ධම්මචක්කේ තියෙන කොහොමද? යායන් තන්නා පෝනෝපවිකා. ආයම භවයක් හදා දෙනවා තණ්හාවෙන්. ඒයි තණ්හාව හැදිච්ච ගමන් ඒක පටපට කරලා යනවා උපාදාන භව. එතකොට පොණෝ භවිකා නන්ති රාග සහගත ආස්වාදෙන් ඇලෙනවා. తත්‍ර తත්‍රාම නන්තිනී ගිය ගිය තැන ඇලෙනවා. ගිය ගිය තැන ඇලෙනවා. ඉතින් මේ කන්නා බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා මේම රූප තණ්හා රූප දකින්න තියෙන ආසාව ශබ්ද තණ්හා ශබ්ද අහන්න තියෙන ආසාව ගන්ධ තණ්හා ගඳ සුවඳ දැනගන්න තියෙන ආසාව රස තණ්හා රස විඳින තියෙන ආසාව ස්පර්ශ තණ්හා පහස ලබන්න තියෙන ආසාව ඊළඟට අනිත් ඔක්කොම හිතේ එකම හටගන්නේ හිතේ තියෙන ආරමුණු හැඟීම් ඒ ආදී හැමත ආසා කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආසාව තමයි මේ උපාදානයට හේතුව. දැන් සත්ත්ව ලෝකේ උපන්නන කෙනෙක් සත්ත්ව ආස කරන්නේ සත්තුන්ට. එයාගේ જાති කෙනෙකුට ආස කරන්නේ. එයා කන එයාට ගැළපෙන කෑම තමයි ආස කරන්නේ. මනුස්ස ලෝකයන් පස්සේ ආසාව හටගන්නේ මනුස්සයන් ගැන. පිරිතෙක් වුණාම ආසාව හටගන්නේ පිරිතෙක් ගැන. ඒකයි නිරේ ගියම ඊට සතෙක් ගැන. දෙවි වුණාම දෙවියෙක් ගැන. මේව තමයි මේ ආසාව ඒ ඒ තත්ත්ව තත්ත්වානුනන්දනි ගිය ගිය තැන ඒ ඒ විදිහට හැදෙනවා. එතකොට මේ ආසාව අප තුළ බලපවත්වන විදිහ අපිට හොයන්න බෑ. මේක නිකන් දත් වෙනවා වගේ. දැන් අපි ගමු පොඩි කාලේ ඉපදුනා. චූටි කාලේ ඉපදිච්ච ගමන් දත් තියෙනවා අපිට. දත් නැහැ. දත් කොහෙද තියෙන්නේ කොට? ආන්නේ. විලාවට ගානට දත එළියට එනවා. මේ වගේ පොඩි කාලේ අපි අපිට හොයන්න බැහැ ආසාවක් තියෙනවා කියලා අපේ ජීවිතවල. බලන්න පොඩි ළමයින්ගේ හොයන්න බෑ. පොඩි ළමයෙකුට අපි ඩොලර් 100 නෝට්ටුවේ 25 කාසියක දුන්නොත් ළමයා ගන්න මොකද්ද? 25 කාසිය ගන්න. මහයෙක් කෙනෙකුට දුන්නොත් 25 කාසිය බලන්නවත් නැහැ. ඇයි? එතකොට ඒ ආසාව ගන්නට මෝරලා ඇවිල්ලා පොඩි කාලේ ඊට පස්සේ තේරෙන කාලෙට අපි ආස කරන මොනවටද? චූටි කාලේ වෙනකට බෝනික්කෝ සිල්ලම් බඩු සිල්ලංකාර සිල්ලංකෝචි මේව තමයි ආස කරන්නේ. දැන් මේ ආසාව ලොකු වෙන ලොකු වෙන මොකද වෙන්නේ? ඒ ආසාව වෙනස් වෙලා යනවා. ඒ ආසාව අනිත්‍ය වෙලා යනවා. ඒ ආසාව අනිත්‍ය වෙලා ගිහින් දැන් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන්ට එක තැන කියනවා එක තැනක දේශනා කරනවා මහණෙනි මතකද කියලා අහන පුංචි සම්දී මතකයි කියනවා මතකද කියලා අහන කෝම් පිට්ටු නේදුවා සෙල්ලම් බත් කිව්වා සෙල්ලම් කඩවල දැම්මා මතකද කියලා අහන මතකයි ස්වාමීන් කියනවා එතකොට අපි සෙල්ලම් බත් තේපු කෝම් පිට්ටු හදපු ඒ කඩේ අපි මොකද කරන්නේ අපිට ආසාව නැති වුණාම අපි අතින් පයින් කඩලා දාලා මේ චිකන්න පයින් ගහලා දාලා අපි දුවන්නේ නැද්ද කියලා අම ගෙදර මානෙනි අන්නේ විදිහට ඇහැ කන නාසය දිවකය මනසත් හිතින් අතාරින්න කියලා බලන්න කුලිතරන් ලස්සන්ට උන්වහන්සේ ශ්‍රාවකයන්ව නිවන් මාර්ගට යොදලා කියනවා එතකොට රූප ශබ්ද පංච උපාදානස්කන්ධේ කඩලා බිඳලා දාන්න කියනවා ආයෙ හදන්න බැරි වෙන්නේ. අපි කරන්නේ පරිසම් කරන එකනේ. මම මාගේ මාගේ ආත්මය කියන අපි ඒක වැළඳ ගන්නවා. ආයෙ ආයෙ හැදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෙල්ලම්බඩු රාද කියන භික්ෂුවට කියන සෙල්ලම්බඩු කඩලා වී සෙල්ලම් ගෙවල් කඩලා විනාශ කරලා දානවා වගේ මේක විනාශ කරලා දාන්න කියනවා. ආයෙ හැදෙන්නේ නැති වෙන්නේ. දැන් අපිට තේරෙනවා ඒවා චුට්ටක් අර උන්වහන්සේ පටිසමුපාදය අවබෝධ කළාම පටිසමුපාදය හටගත්තු හැටි නැති වෙච්ච හැටි අවබෝධ වුණානේ අවබෝධයකට උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා අරහත්ත්වයටපත් වුණාම උන්වහන්සේ උදානයක් පහල කළා මොකද අනේක ಜಾති සංසාරං නොයේ ಜಾති වල සසරේ සන්ධා විස්සං අනිබ්බිසං පිහිටක් නැතුව ඇවිද ඇවිද ගියා. ගහකාරකම් ගවේෂන්තු. ඇවිද ඇවිද ගියේ මේ මේ ජීවිතේ නැමැති සෙල්ලම්ගේ හදන පුද්ගලයා කවුද කියලා. දුක්ඛ ජාති පුනක් පුනක් ආය ආයමත් ඉදීම දුක. ගහකාරක දිට්ඨෝසි මේ ජීවිතේ නැමැති සෙල්ලම්ගේ හදපු පුද්ගලයා මම බෝ දැක්කා. ගහ කූටං සංකිට මම මුදුන් මුදුන් අර ගහයි පරාල හයි කරන මුදුන් යටලිය කුඩු කළ දැම්මා. ගහ කූටං සංකිටං ගහකාරක දිට්ඨෝසි පුනගේහන් නකාහසි උඹට ආයෙ ගිය හදන්න ඉඩ තියන්නේ කියලා. පරාද සිඳර ධම්ම කියනවා. විසංකාරගතං චිත්තං අන්න කර්මයේ හැදෙන්නේ නැති ස්වභාවයට හිතපත් කළා කියනවා. සංකාරගතං චිත්තණ්ණානං කය මැදේක තණ්හාව ක්ෂය වෙලා ගියා. ඒකද බලන්න මේ උන්වහන්සේගේ හැඟීම් වලට මේ දේශනා කොච්චර සමානයිද? මේ එකට එකක් උන්වහන්සේගේ දේශනාවල කිසියම් අවුල මොකුත් නැහැ. ඒක උන්වහන්සේ දේශනා කරනවා තණ්හාව තමයි කියන මේ උපාදාන වලට හේතුව. ඊට පස්සේ උපාදාන තණ්හාව ගැන උන්වහන්සේ විමසන්න පටන් ගත්ත කිම්මිනකෝ සති තණ්හාවෝති කුම තිබුණොත්ද තණ්හාව හටගන්නේ කිම්පච්චය තණ්හාති කුම ප්‍රත්‍යෙන්ද කුම හේතු කරගෙනද තණ්හාව හටගන්නේ කියලා එතකොට ඒ බුදුරජාණන් වහන්සේට ස්වයම්බු ඥානය තමන් වහන්සේ තුල හටගත්තු ප්‍රඥාවෙන්ම උන්වහන්සේට අවබෝධ වුණා මොකද්ද වේදනාපත් වේදනායකෝ සති තණ්හාවෝති එතකොට මේ ආසාව තියෙන්නේ බිඳීම ඇති කල්ලි ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම උපාදානීයේසු කෝ ධම්මේසු අස්සාදානුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවද්දති. මේ හිත බැඳිලා යන දේවල් ඒවට තමයි අපිට ආස්වාදය ඇති වෙන්නේ. එතකොට දැන් අපි තණ්හාවක් හටගන්න නම් ආසාවක් හටගන්න නම් ආස්වාදයක් තියෙන්න ඕනේ. දැන් ඇහි ඇහෙන් රූපයක් දකිද්දී දකින රූපයට අපි ආස්වාදයක් ඇති වෙන්නේ නැත්නම් ඒ රූපේ මතක හිටියේද? ඒ රූපේ නැවත නැවත සීකර ආසන් සීකරයිද? නෑ. අපි කාපු අහපු දේවල් අතර අපි ආසාව හටගන්නේ ආස්වාදයේ තු සත්‍යයක් සීකරගෙන ඉන්න. සුවඳ ගැන හිතද්දී ආස්වාදයේදී සුවඳක් සිහි කරද්දී තමයි ආසාව ඇති වෙන්නේ. රසය ගැන හිතද්දී ආස්වාදයක් ඇති වෙන රසයක් ගැන හිතද්දී තමයි දැන් අපි ගත්තොත් සතෙක් තනකොළ කනවා. අපිට ආසාවක් ඇති වෙනවද? එන්නේ අපි දන්නවා ඒක අපිව ආස්වාදයටපත් කරන කාරණයක් නෑ කියලා. වෙන කෙනෙක් මොන හරි රසට කනවා. මිනිස්සෙක්. එතකොට අපි එදියා බලනවා. එතකොට මොකද අපිට ඇති වෙන්නේ? ආසාව. කන්න ආස්වාදනීය අරමුණේ තමයි ආසාව වෙන්නේ. ස්පර්ශයත් එහෙමයි. ආස්වාදයක් ලැබෙන අරමුණක තමයි ආසාව ඇතිවන්නේ. මනසට අරමුණ හිතනකටත් එහෙමයි. එතකොට ඒක වෙන්නේ සැප විදී වේදනාවෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විඳීමෙන් තමයි කෙනෙකුට ආස්වාදයක් තියෙන්නේ. ආස්වාදයේ කියන එක ඇති වෙන්න කර්ම යෙදුනහම ඇහි රූපේ ඒ වගේම ශබ්දේ කනේ නාසයේ ගඳ සුවඳ දිවේ රසේ කයේ පහසේ ආස්වාදයේ තියෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ආස්වාදනීය අරමුණ කෙරෙහි ඒ ආස්වාදයෙන් ස්වභාවයට අයිතිදී ස්පර්ශ වුණාම සැප විඳින අට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ විඳීමෙන් ආසාව ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ හොයාගත්ත ආසාව ඇතිවන්නේ මෙන්න මේ විදිහටයි. බලන්න මේ ජීවි කුලතරම් සීය ප්‍රබලව තියෙන මේ වෙලාවේ. කොයිතරම් ප්‍රඥා ප්‍රබලව තියෙන ලෝකේ හැම ඕනම කෙනෙකුට ඉතින් මේවා කවදා හරි මේ විදිහටම අවබෝධ කරගන්න බෑ. ඒ සංසාර ජීවිතෙන් අත්විඳින්න එතකොට උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ ආස්වාදජනක විදීම තමයි. දැන් අපි ගත්තොත් මේ සතර මහා ධාතුන්ගේ තියෙන ওই ආස්වාදේ. වේදනාව කියන සතර මහා ධාතුන්ගේ තියෙනවා කියලා කියන්නේ අපි ගමු අඹ ගෙඩියක් ගමු. අඹ ගෙඩියක්. මේ අඹ ගෙඩිය හොඳට මොන චූටියට හැදිලා හොඳට මෝරනවා. හොඳට පැහෙනවා. හොඳට රෝස පාට නැත්නම් කහ පාට වෙනවා ඉදිලා. එතකොට මොකක්ද අංගෙදී කමන්නේ? සතර මා ධාතුන්ගේ නෙමෙයි ඒ වෙන්නේ ආස්වාදේ. ඒවම තියෙනරි නඹගදී. එතකොට ඒ සුවඳට, ඒ රසයට, ඒ පැහැයට මොකද වෙන්නේ? ඒවා වෙනස් වෙලා අනිත්‍ය බවටපත් වෙනවා. පත් වෙලා ටික දවසක් අපි හිමු තීන්දරිය කුණු වෙනවා. අර සුවඳ හමන්නේ ඒක නැති වෙලා ගිහිල්ලා ගඳ ගන්න ගන්නවා. සමහරට පණුව හැදෙනවා. ඒ මොකද්ද? ආදීනවේ. අපේ හිත පිහිටන්නේ අරකෙදි සුවඳම වෙලාවෙද? අන අපේ හිත පිහිටිවේ ආස්වාදේ නෙවෙයි. ආදීනේ නෙවෙයි ආස්වාදේ. එතකොට මේ අපිට මේ ආස්වාදය ආදීනව දෙකම දකින්න ලැබෙනවා. නමුත් අපි ආදීනව ඇති වෙන්නේ අපි ඒක අයින් කරනවා. අපිට ඒක සිහි වෙන්නේ අපි සිහි කරන ඕනක් නැහැ. ඇයි හේතුව? අපි සතුට ලබන්නේ ආස්වාදනීය කාරණේ මත. දැන් අපි ගත්තොත් බත් එකක්. ඔන්න අපිට කන්න කියලා තියාගෙන ඉන්න බැරුව ගියා. ඔන්න තිබ්බා. පිළිම වුණා. අර සුන්දරේ මොකද වෙන්නේ? ගඳට හැරෙනවා. ඊට පස්සේ අර බලන්නත් අපිට ප්‍රියමනාපද? අප්‍රියයි. එකම දේ. නමුත් අපි ඊට පස්සේ ඒක අයින් කළ වීසි කළා දාලා පිගාන හොදලා අපි අනුත්පත් එකක් ප්‍රදා ගන්නවා. අර ආස්වාදයට තමයි හැමතිස්සම අපේ හිත ආසාව බලවත් පුරුදු වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නුවණින් විමසගෙන යන කොහොමද මේක ඇති වෙන්නේ? මේ මේ විඳීම ඇති වෙන්නේ කොහොමද? මොකක්ද ඇතුළත මේක ඇති වෙන්නේ? කියලා හොයාගෙන යද්දී හරිම දුර්ලභ එකක්. හරිම හොයාගන්න හිතන්න තමයි එකක් තමයි. ඊළඟට උන්වහන්සේ අවබෝධ කරගත්තේ. මොකක්ද? ස්පර්ශයෙන් තමයි මේ ආස්වාදයටක් වෙන්නේ. කොහොමද? ඇහෙන් රූපයක් දකිනකොට ඇහෙන් රූපයයි විඥානය එකතු වෙනවා. කන කණින් ශබ්දයක් අහනකොට කනයි ශබ්දයයි විඥානය එකතු හරි අමාරු තැනක් මේ අපිට අල්ලගන්න. නාසයෙන් දැන් ඔය ආස් දැන් ආස්වාදය ගැන කිව්වම ඔබට තේරුම් ගන්න පුළුවන් නේ. මේ කැලෙනවා ආස කරන දෙයට බැඳෙනවා තේරුම් ගන්න පුළුවන් ඒවා. එතකොට කණින් ශබ්දයක් අසන්ති කනයි ශබ්දයේ විඥානය එකතු වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරද්දී නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා. දිවෙන් රස විඳිද්දී දිවයි රසය විඥානය එකතු වෙනවා. කයින් පහස ලබද්දී කයයි පහසයි විඥානයයි එකතු වෙනවා. එතකොට මනසට අරමුණක් ගෙද්දී මනසයි අරමුණුයි විඥානය එකතු වෙනවා. මේක තමයි ස්පර්ශය. එතකොට අපි හැමතිස්සෙම ජීවත් වෙන්නේ ලෝකෙත් එක්ක ওই විදිහට සම්බන්ධ වෙලා. කාය රූපය විඥානය එකතු වෙලා, කනයි ශබ්දය විඥානය එකතු වෙලා, නාසය ගන්ධ සුවඳ විඥානය එකතු වෙලා, දිවයි රසය විඥානය එකතු වෙලා, කයයි පහස විඥානය එකතු වෙලා, මනසේ අරමුණ විඥානය එකතු වෙලා. දැන් අපි ලෝකේ අපි ලෝකේ සපස් පිළිනවා නම් ස්පර්ශය වෙලා නෙමෙයි විඳින්නේ. දුකක් විඳිනවා නම් ඒත් ස්පර්ශයලා විඳින්නේ. උපේක්ෂාවක් විඳිනවා නම් ඒත් ස්පර්ශයලා විඳින්නේ. ස්පර්ශය නැත්නම් අපිට මොකක්වත් අරමුණක් එන්නේ නැහැ. ස්පර්ශයක් නැත්නම් අපි දන්නේ නැහැ කිසිම දෙයක් ගැන. දැන් මම කියන්නේ උඩට නිකන් උදාහරණයක්. මේ අපි ගම ඔබ හැවුවා ලංකාවේදී උන් පොඩි කාලේ දන්නේ නැහැ මොකද ලොකු වුණාම ඌ ගියා කිමු දුම්හිඳ බලන්න දුම්හිඳ කියලා දියැලක් තියෙනවා බලන් ගියා කියලා ගියා. එතකොට ඔබට ඇහැට රූපේ දකින්නට විඥාන ස්පර්ශ වුණා. ඒතකොට තමයි වහගුණ නා දුම්හිඳ තියෙනවා. එතකොට ඉස්කෝලේ ගිහලා කිව්වන් පස්සේ සමහරට නැත්තම් ගෙදරින් කියනවා නෑ. ඌට වඩා ලොකු එකක් තියෙනවා ණය කරා කියලා. එතකොට ඇහුවා. ඒක කනයි ශබ්දයි ස්පර්ශ වුණා. ඊට සුභාන මොන වගේ ඇද්ද? පින්තූරයක් පෙන්වනවා. එතකොට ඇහැ රූපය මනසයි විඥාන ස්පර්ශ වෙනවා. ඒකේ රෝගය මේ මනසට ගියේ. එච්චරයි උනේ. ඊට පස්සේ අපි ඒක අවුස් අවුස් අහනවා. කොච්චර පාරද? කොච්චර ලොකු කොච්චර විශාලද? ඔන්න මෙහි ආව. හැමෝම බලන කියන්නේ දුක. අපිත් එක්කන් ගියා. හැමෝම බලන්න ගියා. අර ආපු දෙන්නේ හොයාගෙන ගිහින් එතන ගොනුත් ස්පර්ශයමයි. ඇහෙන් ඇයි රූපයයි විඥානය එකතු වුණා. වෙන මොකක්ද උනාද? එනකොට නෑ. ඊට පස්සේ තමයි අර ඊට අනුව අපි හිත හිත ඕන්න ගොඩනගා ගන්නවා. එහෙම ස්පර්ශු නැත්තම් ආස්වාදනීය අරමුණ සකස් වෙලා තිබුණත් අපි දන්නේ නෑනේ. ස්පර්ශයක් නැත්තම් මොකුත් නැහැ. එහෙනම් මේ ලෝකේ සැප දුක වේදනා කඳුල ප්‍රශ්න විචාර අවිචාර හොඳ නරක දෘෂ්ටි ලෝකේ සියලු දේවල් කුමකින්ද ලෝකයේත් එක්ක සම්පූර්ණ සම්බන්ධ වෙන්නේ ස්පර්ශය එක දවසක් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මේ දුක ගැන විස්තර කරගෙන ගිහිල්ලා විස්තර කරගෙන ගිහිල්ලා දේශනා කරනවා මේ සියන්න තියෙන ස්පර්ශය පැත්තෙන් කියනවා. බුදුරජාණන් වහන්සේට ওই කාරණේ ආරම්භ කළා. බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත හරි දක්ෂා කිව්වා. මහා ගොඩක් තොරතුරු එක වචනකින් කියලා කිව්වා. ස්පර්ශයෙන් කිය ඔක්කොම තියෙනවා. ඉතින් මේ ස්පර්ශය කුමක් ඇති කල්ලිද ඇතිවන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද ස්පර්ශයන්ට ගන්නේ කියලා උන්වහන්සේ විමසන්න පටන් ගත්ත නෝනින් නෝනින් විමසන්න පටන් ගත්තා විමසන්න පටන් ගත්තාම උන්වහන්සේට ප්‍රඥාවෙන් අවබෝධ වුණා මේ ස්පර්ශහට පවතින්නේ හටගන්නේ ඔව් ආයතන හටගත්තොත් ඇස තිබෙනකොට තමයි ඇසේ ස්පර්ශය ඇතිවන්නේ කන තියෙන කොටයි කනේ ස්පර්ශය ඇතිවන්නේ. නාසයේ තිබෙන විටයි නාසයේ ස්පර්ශය ඇතිවන්නේ. දිව තිබෙන විටයි දිවේ ස්පර්ශය. කියන්නේ දිවක් තියෙන්න ඕනේ රසයක් දැනෙන්න. ඒක තමයි විඥානය හටගන්නේ. කයක් නැත්තම් පහසක් ගැන අපි දන්නවද? මනසක් නැත්තම් අරමුණ ගැන දන්නේ නැහැ. එහෙනම් යම් තැනක ඇසක් පහළ වුණාද? කනක් පහළ වුණාද? නාසයක් පහළ වුණාද? දිවක් පහළ වුණාද? කයක් පහළ වුණාද? මනසක් පහළ වුණාද? මේ පටිච්චසමුප්පාදයේ හොඳට අරගෙන යන්න වැඩපිළිවෙල තමයි මේ පහළ වෙලා තියෙන්නේ. දැන් ඔය පහළ වීම ඉපදීම කියන්නේ ඉපදිනා ඉපදුනා කියන මොකද එකක් ඇසී ඉපදීමනේ. කනේ ඉපදීමනේ. නාසයේ ඉපදීමනේ. දිවේ ඉපදීමනේ. කයේ ඉපදීමනේ. මනසේ ඉපදීමනේ. ඉතින් මේ හය තිබුණොත් තමයි මේ ඔක්කොම සකස් වෙවිලා ගිහිල්ලා වයසට ගිහිල්ලා විරලා කායික මානසික දුක් වේදනා විඳලා බය තැති ගැනීම විඳගෙන මැරෙලා යන්නේ. ආයි පුදින්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ නගර සූත්‍රයේදී මහන්නේ මේ හොයාගෙන හොයාගෙන හොයාගෙන යනකොට අවබෝධ වුණා කිව්වා මේ මේ හය තමයි මේකට මුල කියලා. ස්පර්ශයට මුල ඇස කන නාසය දිවකයි මනස. සමහර මගෙන් අහන එතකොට සාමීනිය වේ ඇස් පේන්නේ නැති අයට. කන්නේ ඉන්නේ ඇහි ඇහැ පේන්නේ නැති වුණාට එහෙමනම් වෙන්න ඕනේ මේම ඇහැ පේන්නේ නැති වෙන්නත් ඕනේ. කන් ඇහෙන්නේ නැති වෙන්නත් ඕනේ. නාසයක් නැති වෙන්නත් ඕනේ. දිවක් නැති වෙන්නත් ඕනේ. කයක් නැති වෙන්නත් ඕනේ. හිතක් නැති වෙන්නේ ප්‍රශ්නයක් නැති වෙන්න. එකක් කර තිබ්බොත් අර ඔක්කොගෙම කරන්න ඕනදී අරකින් කරනවා. දැන් අපි ගත්තොත් මේ පටිච්චසමුපාදේ එකක් නෑ. එක ඕගන් එකකින් ඔක්කොම හැදෙන්නේ. දැන් අපි ගත්තොත් ඇහැ. ඇහි රූපයෙන් විඥානය එකතු වෙනවා. ඇහි ස්පර්ශය. ඇහි ස්පර්ශයෙන් හට ගන්නවා ආස්වාදනීය විඳීම. රූප ඒකෙන් හට ගන්නවා රූප තණ්හාව. ඒකිටමින් උපාදාන හට ගන්නවා. ඒකෙනින් භවය හට ගන්නවා. එකක් තුනක් ඇති. මේ හයම ලැබිලා තියෙන එකට. එතකොට මේ ආයතන කුමක් කැටි කල්හිද මේ ආයතන හටගන්නේ කියලා විමසන්න පටන් ගත්තා. එතකොට උන්වහන්සේට අවබෝධ වුණා මේ ආයතන හය හටගන්නේ නාම රූප ඇති කල්හි නාම රූප ප්‍රත්‍යයෙන් තමයි මේ ආයතනය අතරන් තියෙන්නේ. දැන් අපි ගත්තොත් ඕපපාතික සත්වයක් ළම උකුසක නැති. ඊට ඕපපාතිකව මේ නාම රූප ප්‍රත්‍යයෙන් අට ගන්න ආයතනය පහළ වෙනවා. එතකොට අනිස් සත්වයට නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්න ආයතනයක් පහළ වෙනවා. එතකොට මේ ආයතන 6 දැන් අපි ගත්තොත් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ හයම ඇති වෙලා තියෙන මොකෙන්ද? නාම රූප වලින්. නාම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නාම කියන එකට නාම කියන කරුණු පහක්. මොනවද ඒ පහ? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන පහ අපි මේවා තේරුවා. රූප කියන එකට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පාඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මා ධාතු ඒවයින් හටගත්තු දේවල්. එතකොට මේ නාම රූප හේතු කරගෙන තමයි ඇහැ හැදිලා තියෙන්නේ. නාම රූපයෙන් තමයි ඇහැ හැදෙන්නේ. ඉබේ හැදෙන්නේ රූප වාචික උපන්නත් නාම රූපත් තමයි මේ ඇහැ කන නාසය දිවකය මනස හැදෙන්නේ එතකොට කන හැදලා තියෙන්නේ නාම රූපපත්තෙන් නාසය හැදලා තියෙන්නේ නාම රූපපත්තෙන් දිව හැදලා තියෙන්නේ නාම රූපපත්තෙන් කය හැදලා තියෙන්නේ නාම රූපපත්තෙන් මනස හැදලා තියෙන්නේ නාම රූපපත්තෙන් එතකොට බුදුරජාණන් වහන්සේ නොනින් විමසන්න පටන් ගත්තා මේ නාම රූප හැදුනේ කුමකින්ද? කුමක් ඇති කල්හිද නාම රූප ඇතිවන්නේ? කුමක් ප්‍රත්‍යෙන්ද නාම රූප ඇතිවන්නේ කියලා. නෝනින් විමසගෙන යද්දී උන්වහන්සේට ආවෝද වුණා විඥානයේ ඇති කල්හි නාම රූප ඇත. විඥානයේ හේතු කරගෙන නාම රූප ඇතිවන්නේ. අපි විඥානයේ ගැන ඉගෙන ගත්තනේ පළවෙනි දෙයක් වගේ කියලා. පැලවෙන දෙයක් වගේ මෝරණ දෙයක් වගේ කියලා. දැන් පටිසම්පාදයේ ගැන බුදුරජාණන් වහන්සේ කරපු උපමාව මතක තබා ගැනීම වැදගත්. මම මේ උපමාව මුලින්ම මතක් කරලා දුන්නා. මොකක්ද උපමාව? මුල් මුල් ලැබගත්තු ගහක් වගේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් මුතර කරුණ අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ මුල්ලින් කරන මුල්වලින් කරන ක්‍රියාව මොකක්ද? අර ගහ පවතින ඕජස් සැදගෙන යන මුල් වලින්. ඒකට ගහ පස වේලිනා නම් මුල් අදින්න බෑ. ඕජස් අදින්න බෑ. ඒතර හොඳට තිත තිත බාරිත වෙච්ච පසක් තියෙන මේ මුල් ඇදලා කියන කීදී ඒ ගහ හොඳට හොඳට අතුපතර රියලා ඒ ගහ වැඩෙනවා අර මුල් වලින් ඕජස් අදගෙන ගිහිල්ලා මේ වගේ තමයි මේ පටිච්චසමුප්පාදයෙන් තමයි සත්වයාගේ ජීවිතේ නැමැති ගහ. දුක් දුන්නස් විඳින යන්නේ මේ ගහ පෝෂණය වෙවි යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ විඥානය කිව්වහම විශේෂ විඥානයක් නෑ. විඥාන කියන්නේ අර හය ආකාර විඥානය තමයි. මොකද්ද? ඇසේ විඥානේ කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය හා මනෝ විඥානය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නෝනින් විමසන්න පටන් ගත්තා. දේශනා කරන මානින් නෝනින් විමසන්න පටන් ගත්තා. මේ විඥානය ඇතිවන්නේ කුමක් ඇති කල්ලිද? විඥානයත් කිම්මින් කෝසති විඥානං හෝති විඥානය ඇතිවන්නේ කුමක් කල්ලිද තී පච්චා විඥානං විඥානෙ කුමක් ප්‍රත්‍යෙන්ද තස්සමයන් වික්කවේ යෝනිසෝ මනසිකාරා අරූපඤ්ඤාය අபிසමයෝ එතකොට මහණෙනි මට නුවණින් විමසද්දීම සද්දි ප්‍රඥාවෙන් අවබෝධ වුණා නාම රූපේ කෝසති විඥානං හෝති නාම රූප පස්ස විඥානන්ති බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහන් එතකොට මට ආબોධ වුණා නාම රූප ඇති කල්ලි විඥානය කියේ විඥානය නාම රූපයෙන් විඥානය හටගනී. දැන් මේක විශේෂ දේශනාවක්. සාමාන්‍යයෙන් අපි පොදු වේගෙන ගත්ත ක්‍රමයේ තමයි සංස්කාර ඊළඟට අවිද්‍යාව. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ අවිද්‍යා සංස්කාර දෙක වෙනුවට අර කලින් පාවිච්චි කරපු වචනේම පාවිච්චි කරනවා. මොකක්ද නාම රූප. මේ විශේෂත්ව කියන්නේ උන්වහන්සේ දේශනා කරන මානෙනි නාම රූප ඇති කල්ලි විඥානය ඇත. නාම රූපේ කෝසති විඥානං හෝති. නාම රූප පච්චය විඥාන. නාම රූපේ හේතුයි විඥානය ඇතිවන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඇතිවෙච්ච අවබෝධය මෙන්න කියනවා. තස්මයම් වික්කවේ තදෝසි. එතකොට මහණින්වට මෙන්න මේ අවබෝධය තිබුණා. පච්චුදා වත්තුති කෝ ඉදං විඥාන. මේ විඥානේ ඒ කිවි ඇහි හටගන්න විඥානේ, කණේ හටගන්න විඥානේ, නාසයේ හටගන්න විඥානේ, දිවේ හටගන්න විඥානේ, කයේ හටගන්න විඥානේ, මනසේ හටගන්න විඥානේ. ඒ විඥානේ පච්චුදා වත්තුති ආපව කරකිලා පවතිනවා. කොහොමද පවතින්නේ? නාපරම්ම නාම රූපම්ම පරං ගච්ඡති නාම රූපයෙන් පිටතට යන්නේ ඔන්න අවබෝධwidetilde බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විඥානයේ උන්වහන්සේට ඒ වෙලාව අවබෝධ වුණා මේ විඥානේ කැරකිලා යන්නේ නාම රූපෙටමයි නාම රූපෙ පිට යන්නේ කියන විඥානේ එතකොට අපට තේරෙනවා එහෙනම් විඥානයේ පවතින්නේ නාම රූපත් එක්කයි උදේකලා විඥානය නෑ. බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය සාති කියලා භික්ෂුවක්. ඒ සාති කියන භික්ෂුවට හිතුණා බුදු ඒ සාති කියන භික්ෂුව මේ සංඝයා මැද්ද ගිහින් කියන්න ගත්තා. මේ භාග්‍යතුන් වහන්සේ විඥානය ගැන දේශනා කරලා තියෙන මෙන්න මේ විදිහට. මොකද මේ විඥානයක් තමයි මේ සපදුක් පිළිමින මේ දිගින් දිගට සංසාරේ යන්නේ. සංසාරේ යන්නේ විඥානයක් තමයි කියලා දේශනා කළා කියලා. එතකොට වික්ෂුන් වහන්සේලා කියන්න ගත්තා අනේ ආයි හොදින ওই කතාව කියන්න එපා. බුදුරජාණන් වහන්සේ සංසාරේ දිගින් දිගට ගමන් කරන්නා වූ විඥානයක් ගැන දේශනා කළා නෑ. උන්වහන්සේ දේශනා කළා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා විඥානයක් ගැන. ඒ හේතු ප්‍රත්‍යයන් නිරුද්ධ වීම නිරුද්ධවන්නා විඥානයක් ගැන මිසක් මේ පටිච්චසමුප්පාදය තුල පවතින විඥානයක් ගැන මිසක් විජාති එක කියන්නේ දේශනා කරන්න ඔහොම අපහාස කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ නිකන් බොරුවට. මෙයා ඒකම තියාගෙන යනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා ගිහින් කිව්ව භාගවත් බුදුරජාණන් වහන්සේ සාති කියන භික්ෂුව මෙන්න මේව මේ භවයෙන් භවයට ගමන් කරන විඥාණය ගැන කියනවා කියලා. එන්න කියන්නේ. ආවා. සාති ඇත්තද මේ ඔබ මේ විඥාණය දිගින් දිගටම යනවා කියලා මම දේශනා කරා කියලා කියන්නේ ඇත්තද කියලා. පැත්ත ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මොකක්ද විඥානය? ඔබ කියන විඥානය මොකක්ද කියලා. ස්වාමීන් මම මේ කියන විඥානය තමයි කිව්වා මේ සැප දුක් විඳින්නේ. මම මේ කියන විඥානය තමයි කිව්වා කර්ම විපාක සකස් වෙන්නේ. ඒ විඥානක යන්නේ. බුදුරජාණන් වහන්සේ ආන මෝඩි මිනිසයා කාටද මම මෙවැනි විඥානයක් කියලා කියලා දේශනා කළා කියන්නේ කාටද දේශනා කළා කියන්නේ මේ ඔහි මේ මම කීප කරනවා කියන්නේ. ඔය කාරණාව කියලා මේ මටත් චෝදනාවක් නෙවෙයි යන්නේ. පවුල් රැස් කරගන්නේ කියලා කියන මූලික මිනිසෙව් මේ විඥානයේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එක. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න විඥානය පටිච්ච සමුප්පන්නයි කියලා නේද මේ මම දේශනා කරලා තියෙන්නේ. කියලා බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරන මහණෙනි මම දේශනා කළා තියෙනේම නේද? එසේ භාග්‍යතුන් වහන්සේ කියනවා භික්ෂුන් වහන්සේලා. බලන්න කියලා මේ මුන්නේ මේ අඩු ගන්න මේ ශාසනයේ උණුසුමක් අරගෙන නැහැ කියනවා. මම ලේසි නෑ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල හරියට නිවැරදි වෙන්න හරියටම නිවැරදිව ආන්න ඕනේ. නැත්තම් අපේ හිතේ තියෙන උපාදාන, දෘෂ්ටි උපාදාන. උපාදානයට කරකැලා වැටෙනවා අපි. කරකැලා වැටෙන්නේ නැති වෙන්න නම් අපි හරියටම ධර්මයේ තුල ඉන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මේක ගින්නක් වගේ කියනවා. දර ගොඩක් එකතු කරලා ගින්නක් ගැහුවොත් ඒත් ගින්න. කඩදාසි ගොඩක් එකතු කරලා ගින්නක්පත් වුණොත් ඒත් ගින්න. ඊළඟට කොළරඩු එකතු කරලා ගින්නක්පත් වුණොත් ඒත් ගින්න. වීලිච්ච ගොම එකතු කරලා ගින්නක්පත් වුණොත් ඒත් ගින්න. හැබැයි මේ එකම ගින්න වුණාට ඒ ගින්න හටගන්න උපකාර වෙච්ච කර්ම වලින් තමයි මේ ගින්න හඳුන්වන්නේ. දැන් දර එකතු කරලා ගිනි ඇවිලට අපි එකට කියන්නේ දර ගින්න. කඩදාසි එකතු කරලා ගින්නක් ඇවිලට අපි කියන්නේ කඩදාසි ගින්න. ඊළඟට ගොම එකතු කරලා ගින්නක් ඇවිලීමට අපි එකට කියන්නේ ගොම ගින්න. එකම ගින්න ගින්න හටගන්න උපකාර වෙච්ච දේවල් වලින් තමයි මේ ගින්නර හඳුන්වන්නේ. එතකොට මේ කඩදාසි ටික පිච්චිලා ඉවර වෙච්ච ගමන් ගින්න නිවිලා යනවා. ඒ එකක් මේ විඥානය කියනවා. ඇහැයි රූපයයි එකතු වෙච්චාම හටගන්න එකට කියනවා චක්කු විඥානය. කනයි ශබ්දයයි එකතු වෙලා හටගන්න එකට කියනවා සෝත විඥානය. නාසය ගඳ සුවඳයි එකතු වෙලා හටගන්න එකට කියනවා ගාන විඥානය. දිවයි රසය එකතු වෙලා හටගන්න එකට කියනවා ජීවහා විඥානය. කයයි පහසය එකතු වෙලා හටගන්න එකට කියනවා කාය විඥානය. මනසට අරමුණක් ආවහම ඒක දැනගන්න විඥානයට කියනවා මනෝ විඥානය. ඒ අර ගින්නක් වගේ කියනවා මේක. ඒ කියන්නේ මේ කර්ම ඇති වුණාම සකස් වෙනවා නැති වුණාම නැති වෙලා යන ධර්මතාවයෙන් යුක්ත අනිත්‍ය දෙයක් කියන මේ විඥානය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ විශේෂ දේශනාවක් මේක. පච්චදාවත්ති කෝ ඉදං විඥානම විඥානේ කරකිලා පවතින කොහෙද එතකොට? නාම රූපෙට නාම රූප නාම රූපම්මාන පරංගච්චති නාම රූපයෙන් පිට යන්නේ විඥානි නාම නාම නාම රූපේ ඒතර නාම රූපේ තමයි විඥානි ක්‍රියාත්මක වෙන්නේ දැන් තේරෙනද නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ නාම රූපං කියලා උන්වහන්සේ හකුලුවා කියන විස්තරේ කියනවා ඊත්තාවතා ඔච්චරකින්මයි ඒ කියන්නේ නාම රූපත්තේ නාම රූපේ කරගිලා විඥානේ පිට නොයන එකෙන්මයි එත්තවත ජායේතව ඔච්චරකින්මයි කියන උපදින්නේ එහෙනම් උපතක් කරා යනකොට හුදේකලා විඥානයක් යන්නේ නැහැ බුද්ධ දේශනාව තියෙනවා විඥානයේ චුත වෙනවා විඥානයේ බැස ගන්නවා කියලා නමුත් එතකොට අපි විඥානය කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානයක් කියලා අපි අහලා තියෙන්න ඕනේ බුද්ධ දේශනාවලින් මොකද විඥාන කියන වචනේ දේශනාව පාවිච්චි කරන අපිට උමනෙට හිතන්න නෙමෙයි. ඒ සිද්ධ වීම ඒ ඒ ඒ ඒ ධර්මයෙන් විස්තර කරන ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ. යුක්තාවත ජායේතවා ඔච්චරකින්මයි කියන උපදින්නේ. ජීයේතවා ඔච්චරකින්මයි කියන නාකි වෙන්නේ. මීයේතවා ඔච්චරකින්මයි කියන මරලා යන්නේ. චවේතවා ඔච්චරකින්ම කියන චුත වෙන්නේ උපපජ්ජේතවා ආයමත් උපදින්නේ ඔච්චරකින්ම කියනවා ඒ කියන්නේ යදිදං කියන්නේ ඒ කියන්නේ නාම රූප පත්‍ය විඥානං නාම රූප පත්‍යෙන් විඥාණය ඇති වෙනවා විඥාන පත්‍ය නාම රූපං ඒ විඥානයේ පත්‍යෙන් නාම රූප ඇති වෙනවා නාම රූප පත්‍ය සලායතනං නාම රූප පත්‍යෙන් ආයතනය ඇති වෙනවා සලායතන පත්‍ය පස්සෝ ඒ ආයතන හයපත්තින් ස්පර්ශය කියනවා ස්පර්ශ පත්‍ය වේදනා ස්පර්ශය පත්‍යින් විඳීම කියනවා වේදනා පත්‍ය තණ්හා විඳීම පත්‍යින් තණ්හාව ඇති වෙනවා තණ්හා පත්‍ය උපාදානයි තණ්හා පත්‍යින් උපාදානය ඇති වෙනවා උපාදාන පත්‍යින් උපාදාන පත්‍ය භව උපාදාන පත්‍යින් භවය ඇති වෙනවා භවපත්‍ය ජාති භවපත්‍යෙන් ඉපදිනවා ජාතිපත්‍ය ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් කායික දුක් මානසික දුක් සුසුම්හෙලීම් ආදී සියල්ල හට ගන්නවා ඔය ආකාරයට තමයි සම්පූර්ණ දුක හටගන්නේ සමුදයෝ සමුදයෝති කෝමේ වික්කවේ මහණෙනි මෙන්න මේ විදිහටයි මේ බව පැවැත්ම හටගන්නේ. අන්න ඒක තමයි සම්බුද්ධත්වයට සකස් වෙනවා කියන්නේ. මෙන්න මේ විදිහටයි බව පැවැත්ම හටගන්නේ. මේ විදිහටයි බව පැවැත්ම හටගන්නේ කියලා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කවදාවත් මම අහපු නැති මේ දේවල් ගැන චක්කු මුදපාදී ධම්මස පහළ වුණා. ඥානං මුදපාදී අවබෝධය පහළ වුණා. පඤ්ඤා උදපාදී වටහා ගැනීම පහළ වුණා විද්‍යාව උදපාදී විද්‍යාව පහළ වුණා ආලෝකෝදපාදී ආලෝකේ පහළ වුණා ඊට පස්සේ උන්වහන්සේ දැන් මොන්නේ මේමයි හටගන්නේ කියලා අවබෝධයක් ඇති වුණා. දැන් ඒක කොටසක්. ඊළඟට උන්වහන්සේ නෝණින් විමසන්න පටන් ගත්තා කිම්කෝ අසති ජරා මරණ නොහොති. කුමක් නැති කල්ලිද ජරා මරණ නැතිවන්නේ කිස්ස නිරෝධා ජරා මරණ නිරෝධෝති කුමක් විරුද්ධ වීමෙන්ද ජරා මරණ නිරුද්ධ වෙන්නේ දැන් අපිට අර කලින් ආපේකෙම අපිට මේ කාරණේ අඳ ගන්න පුළුවන් ජරාවටපත් වීම මරණයටපත් වීම සෝත ආදී මේ ඔක්කොම තියෙන්නේ කුමක් මේ ඔක්කොම නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද ඔව් ඇහක් නැත්තම් කනක් නැත්තම් නාසයක් නැත්තම් දිවක් නැත්තම් ශරීරයක් නැත්තම් මනසක් නැත්තම් ගිරෙන්න දෙයක් තියනවද? නාකි වෙන දෙයක් තියනවද? මෝරන්න දෙයක් තියනවද? නෑනේ. මැරෙන්න දෙයක් තියනවද? ආ ඉපදීම නැති කල්හි ජරා මරණ නැත. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වේ. ඊට පස්සේ උන්වහන්සේ නුවණින් උසන්න පටන් ගත්තා. නුවණින් උසන්න පටන් ගත්තා. කුමක් නැති කල්ලිද ඉපදීම නැතිවන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද ඉපදීම නිරුද්ධ වන්නේ උන්වහන්සේ නුවණින් විමසනකට උන්වහන්සේට අවබෝධ වුණා මොකද්ද ඔව් භවය නැති පිට ඉපදීම නැත භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වේ ඊට පස්සේ උන්වහන්සේ නුවණින් විමසන්න ගත්තා කුමක් නිරුද්ධ වීමෙන්ද භවය නිරුද්ධ වන්නේ කුමක් නැති කල්හිද භවය නැතිවන්නේ එතකොට කොහොමද උන්වහන්සේට ආවෝද උනේ උපාදාන නැති කල්හි භවය නැත උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ ඊට පස්සේ උන්වහන්සේ ආයම නෝනින් හොසන්න පටන් ගත්තා කුමක් නැති කල්හිද උපාදාන නැතිවන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද උපාදාන නිරුද්ධ වෙන්නේ උන්වහන්සේට අවබෝධ වුණා තණ්හාව නැති කල්හි උපාදාන නැත. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. මේ නැති කල්ලි නැතිවීම කියන එක මේ සාමාන්‍යයෙන් කියන එකක් නෙමෙයි. දැන් අපි කියන අපිට තේරෙන අර්ථයට වඩා ගැඹුරු අර්ථයක්. මෙතන පාලියෙන් මේක විස්තර කරන්නේ මේ නැති කියන එක හරි අමුතු විදිහකට. සබ්බේන සබ්බං සබ්බතා සබ්බන් නැති කියලා. කිසිම ආකාරයකින් කිසිම විදියකින් කොයිම ආකාරයකින් කොයියම්ම දෙයකින්වත් නැති. අපි කියන නිකන් මේ නිකන් ලාවට කියන්නේ නැති නෙමෙයි. නැත්තරම නැති කියන්නේ පුණාස විස්තර කරන විදිය සම් සම්. ඒක අර උපමා ඔබට මතකද දැන් අර කලින් උපමාව. ගහේ උපමාව මොකක්ද? මුල් වලින් ඕජස් අරගෙන හැදිච්ච ගහ. ඔව්. දැන් මේ ගහ නැති වෙන හැටි උන්වහන්සේ උපමා කරනවා. එතන මහණෙනි ගහක් තියෙනවා මුල් වලින් හොඳට මේ පෘථිවි සාරය අරන් හැදි හැදි තියෙන ගහක්. ඔන්න මිනිස්සෙක් කෙනවා උදැල්ලකේ කූඩේක අරගෙන. ඇවිල්ලා ගහ වටේ හාරනවා. හාරලා හාරලා හාරලා හාරලා සවන්දරා මුල් තරමේ සවන්දරා දනවන චූටි මුල ඒ තරම් මුල් පවා හොයා ගන්නවා කියන්නේ. මේකයි. හොයාගෙන හාරලා හාරලා හාරලා සම්පූර්ණ ගහ කපනවා කියන්නේ. ගහ කපලා මේ මුල් ටික කොහොම උඩට ගන්නවා කියන්නේ. ඒ චූටි මුල පව උඩට ගන්නවා කියනවා. අරගෙන ඉවර ගහ පලනවා කියනවා. ගහ පලලා ඊට පස්සේ කෑලි කෑලි වලට ගහ ගහේ මුළුයි අතුයි ඔක්කොම කපනවා කියනවා. කෑලි කෑලි වලට කපලා ඉවරලා ගිනි තියනවා කියනවා. ගිනි තියලා ඉවරලා අලු බවට පත් කරනවා කියන්නේ. අලු බවට පත් කළා හුලඟට විසිරු වරිනවා. එක්ක වතුරේ පා කරනවා. ඒකට ගහ නැහැ. අන්න නැහැ කියන එක විස්තර කරන කාලේ. බලන්න අර මේ නිරුද්ධ වීම කියන එක විස්තර කරන විදිය. දැන් එතකොට අපි ඒකෙන් දැන් මේ මේ මේ නැතිවීම කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා දැන් ඔය දැන් අපි සාමාන්‍ය කටපාඩම කියාගෙන යනවා. එතකොට උපාදාන නැති කල්ලි කිව්වහම එතකොට අපට මතක් වෙන්නේ මේ උපාදාන නැති කල්ලි කියලා කියන්නේ කාම උපාදාන, ditthi උපාදාන, භව උපාදාන, අත්වාද උපාදාන කියන මේ උපාදාන හතරම නැත්තරම නැති කල්ලි කියන එක අපේ හිතට එන්න ඕනේ. එතකොට මේ නැති වුණා කියන එකේ අර්ථය හරියට හරියටම වැටහෙන්නේ. තණ්හාව නැති වුණා කියවම තණ්හාව නැති කල්ලි උපාදාන නැත. අපිට ඉතින් ගිරවගේ කියනවා ඒක තමයි මේකේ තියෙන්නේ. අපිට ඒක සිහි වෙන්න ඕනේ. මේ කියන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා, කාම තණ්හා, භව තණ්හා, ඊව තණ්හා නැත්තටම නැති වුණොත්. ඒක නැත්තට නැති වෙන අර උපමානෙන් අපි ගන්න ඕනේ. අන්නේම මේ අර්ථ ගන්නෙ. එතකොට කුමක් නැති කල්ලිද තණ්හාව නැතිවන්නේ කුමක් නිරුද්ධ වීමද තණ්හාව නිරුද්ධ වෙන්නේ කියලා උන්වහන්සේ නෝනින් සුවේසුවා විමසද්දී උන්වහන්සේට ආબોධ වුණා විඳීම නැති කල්ලි තණ්හාව නැත විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ ඊට පස්සේ උන්වහන්සේට අවබෝධ වුණා උන්වහන්සේ නිවසේමස ගියා කුමක් නැති කල්ලිද විඳීම නැතිවන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද විඳීම නිරුද්ධ වෙන්නේ එතකොට කොහොමද අවබෝධ වුනේ ඔව් ස්පර්ශය නැති කල්ලි විඳීම නැත ස්පර්ශي නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වුණා ඊට පස්සේ උනාසේ නුවණින් ඉවසගෙන ගියා කුමක් නැති කල්ලිද ස්පර්ශය නැතිවන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද ස්පර්ශය නිරුද්ධ වන්නේ එතකොට උන්වහන්සේට මේ අවබෝධ වුණා ආයතන 6 නැති කල්ලි ස්පර්ශය නැත. ඒතර ආයතන නැති කල්ලි ගියා ඔබට මතක් වෙනවා. මොකද්ද? ඇස කන නාසය දිය කය මනස කියන මේ එකක්වත් මොනම අයුරකින්වත් නැති කල්ලි. අ මුලින්ම නැත. ස්පර්ශය නැත. ආයතන නිරුද්ධ වීමෙන් ඉදීම ස්පර්ශ නිරුද්ධ වේ. ඊළඟට නාසයේ මූණින් විමසන්න ගත්ත කුමක් නැති කල්ලිද ආයතනය නැතිවන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද ආයතන නිරුද්ධ වෙන්නේ? එරුගුරුන් වහන්සේට අවබෝධ වුණා නාම රූප නැති කල්ලි ආයතනය නැත නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන නිරුද්ධ වේ. එතකොට උන්වහන්සේ මොනින් උසන්න ගත්තා කුමක් නිරුද්ධ වීමෙන්ද නාම රූප නිරුද්ධ වන්නේ කුමක් නැති කල්ලිද නාම රූප නැතිවන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද නාම රූප නිරුද්ධ වන්නේ සතරුන් වහන්සේට ආවෝරු වුණා විඥානයේ නැති කල්ලි නාම රූප නැත විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ ඊට පස්සේ ආමත් නෝනින් මසන්න පටන් ගත්තා කුමක් නැති කල්ලිද විඥාන නැතිවන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද විඥාන නිරුද්ධ වන්නේ නාම රූප නැති කල්ලි විඥානේ නැත නාම රූප නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වේ එතකොට උන්වහන්සේ දේශනා කරන අහෝ පඤ්ඤාය අபிසමයෝ මට ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ඊට පස්සේ කියනවා තස්සමයන් වික්කවේ ඒතදෝසි. එතකොට මහණෙනි මට මෙන්න මේ විදිහට මේක ගැලපිලා ගියා. අධිගතෝකෝ ඥායන් මග්ගෝ බුධාය. මේ සම්බුද්ධත්වයටපත් වෙන්න මේ හිත සකස් වෙච්ච වෙලාවෙ අධිගතෝකෝ ඥායන් මග්ගෝ බුධාය මහණ නාට උන්වහන්සේට ආબોධ වුණා මේ අයම්මග්ගෝ කිව්වේ මේක තමයි මාර්ගය බෝධාය ආරි සත්‍ය අවබෝධයට මේක තමයි මාර්ගය කියලා අධිගතෝ සාක්ෂාත් වුණා මොකද නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වේ විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ නාම රූප නිරුද්ධ වීමෙන් සලආයත නිරුද්ධ වේ සලආයත නිරුද්ධ වීමෙන් ස්පර්ශ නිරුද්ධ වේ ස්පර්ශ නිරුද්ධ වීමෙන් වේදනා නිරුද්ධ වේ වේදනා නිරුද්ධ වීමෙන් තණ්හා නිරුද්ධ වේ තණ්හා නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ භව නිරෝධේ ඉපදීම නිරුද්ධ වේ ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සියල්ල නිරුද්ධ. ওই විදිහටයි මේ සංසාර දුක නිරුද්ධ වන්නේ කියලා උන්වහන්සේට අවබෝධ වුණා. නිරෝධෝ නිරෝධෝ තිකෝමේ භික්ඛවේ. මහණෙනි එතකොට මේ විදිහටයි මේ නිරුද්ධේ නිරෝධේ සිද්ධ වන්නේ. කියලා පුබ්බේ අනනස්සුතේසු ධම්මේසු පෙර නොසු විරු මේ ධර්මයන් ගැන චක්කුම් මුදපාදී ධම්මස පහළ වුණා. ඥාන උදපාදේ ඥානෙ පහළ වුණා. පඤ්ඤා උදපාදේ ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදේ විද්‍යා පහළ වුණා. ආලෝක උදපාදේ ආලෝකෝප තමයි තුන්වෙනි විද්‍යාව. බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මේ මේ පටිච්චසම්පාද විමසන ක්‍රමයට කියනවා උන්වහන්සේ නමුත් නමක් සම්මසන ඥානය කියලා සම්මර්ෂණ ඥානය කියලා නුවණින් විමසීම සහ බැලීම. එතකොට මේ මේ පටිච්චසමුප්පාද මේ විමසීමත් එක්ක තමයි උන්වහන්සේට ආසවක්ඛ්‍ය ඥානයට හිත සකස් වුනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුද්ධත්වයේ පිණිස මේ සොයා ගැනීම සම්බුද්ධත්වයේ කරා යන්න මේ උන්වහන්සේ විස්තරම් බලන්න පින්වත්නි කල්පනා කළා ලෝකේ කවුරුත් මට මෙන්න මේ විදිහට හුඟගෙන නැද්ද මට මේ මේම නෝනින් විමසගෙන නැද්ද මට මේ කාරණේ අවබෝධ වුණා මේම විමසගෙන නැද්ද මේම කාරණයක් අවබෝධ වුණා කියලා වෙන කිසි දෙවි කෙනෙක් කියලා තියනවාද දෙවි කෙනෙක් කියලා තියෙන දෙයක් සායි බබා කියලා තියෙන දෙයක් වෙන කවුරුත් කියලා තියෙන දෙයක් ආන්න වෙනස එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේක මේ උපමාවක් උන්වහන්සේගේ අවබෝධය ගැන උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා. මහණෙනි පුද්ගලෙක් වනාන්තරයක ඇවිදින්න යනවා. මහා වනාන්තරයක ඇවිදින්න යනවා. යනකොට මේ වනාන්තරයේ ගස් අස්සේ මෙයාට පේනවා මේ පැරණි මිනිස්සු මිනිස්සු වාසය කරපු භූමියක නටබුන්. නටබුන් දකින්න ලැබෙනවා. මෙයා ආයේ නටබුන් ඔස්සේ මේ පරණ පාරවල් ඔස්සේ හොයාගෙන යනවා. ඒ කියන්නේ මේ යනකට යනකොට මේ මිනිස්සු මිනිස්සු ගමන් කරපු පරණ පාරක් හම්බ වෙනවා. ඒක මේ මහා වනාන්තරය ඇතුළේ මිනිස් වාසයක් නැති මහා වනාන්තරය ඇවිදගෙන යද්දී එකපාරට මෙයාට මේ පරණ පාරක සටහනක් හම්බ වෙනවා මේ මේ කැලේ ඇතුළේ තියෙන. ඒතර මේ මේ පාරේ යනවා. යනකොට තමයි හම්බ වෙනවා පුරාණ නගරයක නටබුන්. හම්බ වෙලා මේ මිනිස්සයා කල්පනා කරනවා මේ පැරණි නගරය. හොඳට මිනිස් වාසය කරපු මේ ආරාම, ගෙවම් දොරවල්, පෑන් පොකුණු තිබිච්ච බොහොම හොඳ නගරයක නටමුණ මේ තියෙන්නේ. කියලා මොකද කරන්නේ? මෙයා යනවා ආපහු රජු ළඟට. ගිහිල්ලා කියනවා රජතුමනි මම අසවල් වනාන්තරේ ඇතුළට ගියා. යද්දී මේ ආ මේ අවුදගෙන යද්දී මට පරණ පාර කම්බ වුණා. මම මේ පාර දිගේ ගියාම මේ පරණ නගරයක නටබුන් හම්බ වුණා. එතකොට ඒ පාර දිගේ යද්දී තමයි මට මේ නටබුන් හම්බ වුනේ. ගොල්ලෝ දිනු වෙනා තිබිච්ච යුගයක් තිබිලා තියෙනවා. ඉතින් රජතුමනි මෙතන මට ආයමත් මේ නගරේ හදන්නත් හරි හොඳයි. රාජ්‍යරුගෙට හොඳයි කියලා දැන් මෙයා මොකද කරන්නේ ආපහු ගිහලා පාර ඔස්සේ ගිහිල්ලා අර ඔක්කොම පාදලා ඒ තුල නගරේ ආයමත් ගොඩනගන පරණ විදියටම නගරේ ගොඩනගනවා. අන්නේ වගේ කියනවා ඒව මේව කවාහම් භික්කවේ මන් ඔන්න ඔය විදිය කියනවා අහම් භික්කවේ අග්ග සම්පුරාණම් මංගක් මංගක් මහණී මම දැක්ක පැරණි මාර්ගය පුරාණංච සං පැරණි මාවත පුබ්බකේ සම්මා සම්බුද්ධේ අනුයාතං පැරණි සම්බුදු රජාණන් වහන්සේලා ගියපු පාර. ඒ පාර තමයි දැන් අපි කියන්නේ උන්වහන්සේට අවබෝධ වෙච්ච විදිය අද අපි ඉගෙන ගත්තේ පටිසම්පාද. කතමෝච භික්ඛවේසු කතමෝචසෝ භික්ඛවේ පුරාණම ගමහණනේ පරණ පාර මොකද්ද? පුරාණංජසෝ ඒ පැරණි මාවත පුබ්බකේහි සම්මා සම්බුද්ධි අනුයාතෝ පැරණි ඒ කලින් හිටපු සම්බුදු රජාණන් වහන්සේලා පාවිච්චි කරපු මාර්ගය මොකද්ද? ආයේ මේ වාරියෝ වට්ටන්නිකෝ මග්ගෝ. ඒ මේ එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ පටිසම්පාදේ වැටිලා රැටහිලා තියෙන කුමක් ප්‍රගුණ කරමින් යද්දිද? ආර්ය ස්ථානික මාර්ගයේ ප්‍රගුණ කරමින් යද්දි තමයි උන්වහන්සේට මේ පටිසම්පාදේ අහුවෙලා තියෙන්නේ. අර පුද්ගලයේ පරණ මාර්ගයේ ඇවිදගෙන යද්දිනේ නගරේ මතුනේ. ඒ වගේ මේ පෙර බුදුරයන් වහන්සේලා අනුගමනය කරපු පරණ මාවත ආර්ය ස්ථානික මාර්ගය බුදුරජාණන් වහන්සේට අහු වුණා. උන්වහන්සේ ආර්ය ස්ථානික මාර්ගේ අනුගමනය කරගෙන ගියා කියනවා අයං කෝසෝ වික්‍රේ පුරාණ මග්ගෝ ඒ සියති ද මොකද්ද සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා මේක තමයි කියන පරණ මාර්ගේ මේ මාර්ගයට වයස කොච්චරද කියලා කියන්න බෑ. ඒ කල්ප 100කට කලින් පහළ වෙච්ච උපස්ස බුදුරජාණන් වහන්සේ වැඩි මේ මාර්ගය. ඊට පස්සේ පහළ වෙච්ච සිකී බුදුරජාණන් වහන්සේ වැඩි මේ මාර්ගය. ඊට පස්සේ පහළ වෙච්ච විස්සබු බුදුරජාණන් වහන්සේ වැඩි මේ මාර්ගය. ඊට පස්සේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩි මේ මාර්ගය. ඊට පස්සේ පහළ වෙච්ච කෝණාගමන බුදුරජාණන් වහන්සේ වැඩි මේ මාර්ගය. ඊට පස්සේ පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වගේ මේ මාර්ගයේ අපගේ යුගයේ ගෞතම බුදුරජාණන් වහන්සේ වගේ මේ මාර්ගයේ අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වඩින්නේ මේ මාර්ගය. මොකක්ද මේ මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතින් මහණෙනි තමන් ගච්චින් මම මේ මාර්ගය පුරුදු කළා කියනවා. මම ඒක ගියා කියනවා. තමන් ගච්ඡන්තුව මම මේ මාර්ගයේ යද්දි තමයි ජරා මරණ අබ්බඤ්ඤාසි මේ ජරා මරණ අවබෝධ කළේ. මේ මාර්ගය අධි තමයි ජරා මරණ සමුදයන් අබ්බඤ්ඤාසි. ජරා මරණ හටගන්නේ මෙහිමයි කියලා අවබෝධ කළේ. මේ මාර්ගය අධි තමයි ජරා මරණ නිරෝධං අබ්බඤ්ඤාසි. ජරා මරණ නිරුද්ධ වීම අවබෝධ කළේ. මේ මාර්ගය අද තමයි ජරා මරණ නිරෝධගාමී පරිපදම්. මේක තමයි ජරා මරණ නිරෝධ වෙන වැඩපිළිවෙල කියලා. මේ මාර්ගය අධි තමයි මට අවබෝධ වුණේ කියන්නේ. ඊට පස්සේ මම ආයෙත් ඒ මාර්ගයම ප්‍රගුණ කරගෙන ගියා කියලා. යනකොට මහණෙනි මට ඒ මාර්ගයේ අධිකම ඉපදීම අවබෝධ වුණේ. ඉපදුන ඉපදීම හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධ වුණේ. ඉපදීම නිරුද්ධවන්නේ මෙහෙමයි කියලා අවබෝධ වුණේ. ඉපද ඉපදීම නිරුද්ධවන්නා මාර්ගය මේ මාර්ගය තමයි කියලා අවබෝධ වුණේ. තවදුරටත් මම මේ මාර්ගෙම මහණෙනි ගියා කියනවා. එතකොට මට අවබෝධ වුණා භවය භවය අවබෝධ වෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කියන්නේ. එතකොට භවය නිරුද්ධ වීම භවය හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධ වුණා කියනවා. භවය නිරුද්ධ වීම මොකක්ද කියලා අවබෝධ වුණා. භව නිරුද්ධ වන්නා ප්‍රතිපදාව මේකයි කියලා අවබෝධ වුණා. ඊට පස්සේ මේ මාර්ගෙ දිගටම යද්දී තමයි කියන්නේ උපාදාන අවබෝධ වුණේ. උපාදාන නිරු හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධ වුණේ. උපාදාන නිරුද්ධ වන්නේ මෙහෙමයි කියලා අවබෝධ වුණේ. උපාදාන නිරුද්ධ වන්නා ප්‍රතිපදාවනේ තැන්දලා අවබෝධ වුණේ. ඒ මාර්ගයේ දිගටම යද්දි තමයි තණ්හාව අවබෝධ වුණේ. තණ්හාව හටගන්නේ මේමයි කියලා අවබෝධ වුණේ. තණ්හා නිරුද්ධ වීම අවබෝධ වුණේ. තණ්හා නිරුද්ධ වන්නා වූ මාර්ගය අවබෝධ වුණේ. ඒ ආර්ය ස්ථානික මාර්ගය තව දිගින් දිගට මම ප්‍රගුණ කළා. එතකොට කියනවා මේ වේදනාව අවබෝධ වුණේ. මානෙ එතකොට වේදනාව හට ගැනීම අවබෝධ වුණා. වේදනාව නිරුද්ධ වීම අවබෝධ වුණා. වේදනාව නිරුද්ධ වන්නා මාර්ගය අවබෝධ වුණා. ඒ මාර්ගයේ තවදුරටත් ගමන් කළා. ඒ මාර්ගයේ ගමන් කරද්දී ස්පර්ශය අවබෝධ වුණා. ස්පර්ශය හට ගැනීම අවබෝධ වුණා. ස්පර්ශය නිරුද්ධ වීම අවබෝධ වුණා. ස්පර්ශය නිරුද්ධ වන්නා මාර්ගය අවබෝධ වුණා. ඒ මාර්ගයේ දිගටම ගමන් කරද්දී නාම රූප ආයතන අවබෝධ වුණා. ආයතනයේ හට ගැනීම අවබෝධ වුණා. ආයතනය නිරුද්ධ වීම අවබෝධ වුණා. ආයතනය නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව අවබෝධ වුණා. ඒ මාර්ගයේ දිගටම ගමන් කරද්දී නාම රූප අවබෝධ වුණා. නාම රූපේ හට ගැනීම අවබෝධ වුණා. නාම රූප නිරෝධය අවබෝධ වුණා. නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව අවබෝධ වුණා. ඒ මාර්ගයේ දිගටම ගමන් කරද්දී තමයි මහණෙනි විඥාණය අවබෝධ වුණේ. විඥානේ හට ගන්න ආකාරය අවබෝධ වුණේ විඥාන නිරුද්ධ වීම අවබෝධ වුණේ විඥාන නිරුද්ධ වන්නා ප්‍රතිපදා අවබෝධ වුණේ ඒ මාර්ගයේ තමනුගච්ඡින් තවදුරටත් අනුගමනය කරගෙන ගියා තමනුගච්ඡන්තෝ මේ අනුගමනය කරගෙන යද්දී සංඛාරේ අබ්බඤ්ඤාසින් සංස්කාර අවබෝධ වුණා සංඛාර සමුදයං අබ්බඤ්ඤාසින් සංස්කාර හට ගැනීම අවබෝධ වුණා සංකාර නිරෝධං අබ්බඤ්ඤාසී සංස්කාර නිරුද්ධ වීම අවබෝධ වුණා සංකාර නිරෝධ ගාමිනී පටිපදං අභ්ඤාසින් සංස්කාර නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව අවබෝධ වුණා. තද විඥාන අන්නේ අවබෝධයෙන් යුක්තව තමයි අවබෝධ කරලා තමයි ආචික්කින් ප්‍රකාශ කළේ. කාටද භික්ඛුණ භික්ඛුණීන උපාසකාන උපාසිකාන භික්ෂූන්ට භික්ෂුණීන්ට උපාසකවරුන්ට උපාසිකාවන්ට එතකොට බුදුරජාණන් වහන්සේ ධම්මික හොඳ ප්‍රකාශයක් තියෙනවා මහණෙනි මේ ධර්මයේ මම මේ විදිහට අවබෝධ කළා තමයි එනම් භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි භික්ෂුණීන් වහන්සේලාට විතරක් නෙමෙයි උපාසකවරුන්ටත් උපාසිකාවන්ටත් ඒකට කියන්නේ පැවිදි වෙච්ච අයට විතරක් නෙමෙයි ගීගෙදර ඉන්න අයට බුදුරජාණන් වහන්සේ මේක කියලා දුන්නා ඊට පස්සේ කියනවා "තයිදම් භික්කවේ බ්‍රහ්මචර්යයෙන්" දැන් මේ දේශනා කළා කියලා දුන්නට පස්සේ අර නගරේ සම්පූර්ණයෙන්ම දියුණු වුණා වගේ. නගරේ පැරණ ගොඩනැගිලි ආයමත් අලුතෙන් හදලා සම්පූර්ණ කළා වගේ. තයිදන් බිකේ බ්‍රහ්මචර්යයන් ඒ විදිහට තමයි මහණෙනි මේ බඹසර මේ නිවන් මඟ ඉද්දං චේව පීඨමේ ඉරිදිමත් තුනේ කියන්නේ අපේ පිරිලගියේ විත්තාරිකම් පැතිරිලාගියේ බාහුජඤ්ඤං හැමතැනම මේක පැතිරිලාගියේ පුතු භූතං වඩාත් පළල්ල පැතිලාදී යාවදීව මිනිස්සෙහි සුප්පකාසිතන්ති මිනිසයන් අතර මනවින් ප්‍රකට වෙලාගේ මේක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතර කියපු නිසා කියන කිව්වා කියන දැන් බලන්න මේ දේශන එතනින් සමාප්තයි නගර සූත්‍රය මෙවුවා අහලා නැති කන් මොකටද අපිට අපි සාමාන්‍යයෙන් අපි ධර්මයේ ජීවිතය ගැන අපි බුදුරජාණන් වහන්සේ ධර්මයේ අපි ඔය එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් අත දාගෙන ගොඩාක් අපි ජීවත් වෙන ඉතින් ශ්‍රද්ධාව හරියට පිළිට ගන්න බැරුව. මොකද ශ්‍රද්ධාව ඇති වෙන්නේ අපට මේ දේශනාවල් දැන් මේ බුද්ධ දේශනාවට සවන් දීමේදී අපට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වෙන මොන වගේ හැඟීමක්ද? ශ්‍රද්ධාවකට ගන්නවනේ. අන්නේ ශ්‍රද්ධාව තමයි අපිට ඕනේ. ඒ කියන්නේ නැත්නම් අපි අර සාමාන්‍ය සරණ යන ශ්‍රද්ධාව සාමනිකන් යන ශ්‍රද්ධාව මොන ශ්‍රද්ධාවද අපි කියන්නේ අමූලික අමූලික ශ්‍රද්ධා කියන්නේ මුලක් නැති සෑරීම. දැන් බුදුරජාන් වහන්සේගේ මේ බුද්ධ දේශනා ඇසුරු කළා, බුද්ධ දේශනා අහලා තේරුම් අරගෙන අපි ඇති වෙන ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාව. එතකොට බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේට සවන් දීපු ඒ ශ්‍රාවක පිරිස් ඒ දේශනාව අවසානයේ එයාගේ අවබෝධය ප්‍රකාශ කරනවා අභික්කන්තං බෝ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ මනස්කාන්තයි අභික්කන්තම් ගෝගෝතම බවත් ගෞතමයන් වහන්සේ අතිශයින් සුන්දරයි සේයථාපි ගෝගෝතම උක්කුජ්ජිතං වා නික්කුජ්ජේය බවත් ගෞතමයන් වහන්සේ මේ ධර්මයේ හරියට වාහන යටට ආරෝප එක උඩට ඇරෙවෝ වගේ සේතාවි භෝ ගෝතම පටිච්චන්නං වා විවරේය බවන් ගෞතමයන් වහන්සේ මේ ධර්මය හරියට වහලා තිබිච්ච තැනක් වෘද්ධි කඩවල් ඔක්කොම ඇරලා දාලා පෙන්නවා වගේ කියනවා. මූලහස්වා මග්ගං ආචික්කේය මම්මුලා වෙලා හිටපු එක්කෙනෙකුට හරි පාර පෙන්නවා වගේ කියනවා. අන්ධකාරේවා තේල ප්‍රඥෝ තේල ධාරේය අන්ධකාරයේ හිටපු එක්කෙනෙකුට ලෝකේ බලන්න තෙල් පහම පත්තු කළා වගේ කියනවා. තෙල් පහම දරාගෙන හිටියා වගේ කියනවා. ඇස්සටියට රූප පෙනේවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ නොඑක ආකාරයෙන් දේශනා කළා. අන්න ඊට පස්සේ කියනවා ඒසහම් බවං භූතමං සරණං ගච්ඡාමි ධම්මං වික්ඛු සංගච්ඡාති. ඉතින් මම ඒ බවත් ගෞතමයන් වහන්සේව සරණ යමි. ධර්මයක් සරණ යමි. වික්ඛු සංඝයා සරණ යමි. ආන්නේ සරණ තමයි සරණ කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපිට උනේ එක නෙමෙයි පොඩි කාලේ අපි ඉපදුනා බෞද්ධ පවුල්වල සාම්ප්‍රදායික. ඉතින් අපිට ඇහෙනවා බුද්ධ ඉස්කෝලේ ගියාම ඔන්න ඉස්කෝලේ පටන් ගන්න ඉස්සෙල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා ළමයි කියනවා. කිව්වම අපි කියනවා. පන්සලට ගියාම හාමුදුරුවෝ කියනවා දැන් එහෙනම් নমස්කාර කියන්නේ. දැන් බුද්ධ සරණ ගත්තාම වෙනවා. අපි තිසරණය කියන එක ඔලුවට වැටලා තිබුණේ නැහැ. දැන් වන්දනා කරනවා කියන එක වැටලා තිබුණේ නැහැ. අපි ඒකට කියන්නේ පන්සිල් ගන්නවා කියලා. දැන් මොකද කියන්නේ අපි පන්සිල් ගමු. එතකොට අපි හිතාගෙන ඉන්නේ වැඩක් කරන් ඉස්සෙල්ලා තියෙන ආගමික චාරිත්‍රයක් හැටියට. ඊට ඊට එහා දෙයක් තිසරණය ගැන දන්නවද බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දැන් අපි ගත්තොත් අලුතෙන් ආයතනයක් පටන් ගන්නවා. එතකොට අපි පරමපත්තු කළා බුද්ධ සරණ ගච්ඡාම් කියලා පන්සිල් ගන්නවා. අපි දන්නේ නැහැ මේ දෙකම ප්‍රායෝගිකව කරන්න යන දෙකක් කියලා. ඊට හවසට බුදුන් වඳිනවා. බුදුන් වඳින්න අපි පුතේ තෙරුවන් වඳින්න ඉන්න කියලා කියන්නේ නැහැ. ආ ළමයි පන්සිල් ගන්න. එහෙම කියන්නේ වලද? එතකොට මේ ඉස්කෝලේ පන්සිල් ගන්න ඉස්සෙල්ලා බුද්ධ සරණ ගච්ඡාම් කියනවා. ඊළඟට ආයතනික විශේෂ අවස්ථක කියනවා. ඒ හැම තැනම කියන්නේ අපි යමක් පටන් ගන්න ඉස්සෙල්ලා තියෙන ආරම්භයක් හැටියට ඉගෙන ගත්තා මිසක් අපි දන්නේ නැහැ මේක බුදුරජාණන් වහන්සේ කිරී පැහැදිලා අපි ශ්‍රාවක භාවයට පත්වීම පිණිස මේ තිරුවන් සරණ යනවා කියලා. බොහෝ දෙනෙක් දන්නේ ඒ දන්නේ තුනම තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. හරියට දැනගත්තොත් කිසි ගැටලුවක් නැහැ. එතකොට අපි හැමතිස්සෙම ධර්මය අහන්නේ අවබෝධ කරගන්නමයි. දැන් හරියට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ වරදියට දන්නේ එක නුදන්නන බයනකයි. වරදියට දන්නේ එක. ඒ කියන්නේ සර්පේ වළඳන මිනිසෙක් සර්පෙක් කලන්න යනවා. දැන් මෙයා යන සර්පෙක් කලන්න සර්පය ළඟ දන්නේ නැහැ. යාළුවෝ නැත්තේ. අල්ලපු ගමන් මොකද වෙන්නේ? තමන් ඇල්ලු යම් සර්පයෙක්වද ඒ සර්පයා විසින්ම තමන්ට දෂ්ට කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන සර්පය වල්ලන්න දන්නේ කෙනා ඒ විදිහට නෙමෙයි කියන කරන්න ඕනේ. සර්පය වල්ලන්න දන්නේ කෙනා කරන්නේ ඒක නෙමෙයි කෙනා. එයා මෙන්න මෙහෙම තියෙන V shape එකේ තියෙන කුරයක් ගන්නවා. අරගෙන සර්පය ළඟට ගිහිල්ලා අර ඔළුව ළඟින් ඒ කුරේ ගහනවා පහළට. ඊට පස්සේ සර්පය ඔළුව ඒට මෙට හරවන්න බෑ. ඊට පස්සේ ඔළුවෙන් අල්ලනවා. අල්ල කුරියන් කරනවා. එතකොට සර්පයා තේ තිනවා. සර්පයාට මුකුත් කරන්න බෑ. Tamanට සර්පයාගෙන් වැඩේ ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි වාද විවාද පිණිස තමන්ව හුවා දක්ව ගැනීම පිණිස ලාභ සත්කාර පිණිස ඊළඟට මේවට ධර්මයේ පාවිච්චි කරන හැමෝම කරන්නේ සර්පයව නැට්ටින් අල්ලන එක කියනවා. අවබෝධයේ පිණිස ධර්මයේ හරියට පාවිච්චි කිරීම තමයි කියනවා ඔළුවෙන් හදනවා කියන්නේ. ආන්නේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද අපේ අපි මොකද දැන් මෙහෙනම් ඊට වඩා වෙනස් එකේ දැන් ලංකාවේ වගේ නේ සමහර තැන්වල පාටි වලට එහෙම ගියහම ඔය හොඳට මද පමණට වැදුනහම මද පමණ කියන මම මෙතන කියන්නේ මේ මද කියලා කිව්වේ මත් වෙන පමණට හොඳට මදේට වැදුනාම ඔන්න ගන්නවා දහම් කරන වාදෙට බලන්න ගිහින් මොකක් හරි අදලා අරගෙන ඊට පස්සේ මේ දන්නවා වගේ අර මේ මේ අර මත්පැන් වේදු පිපි දහම් කරන ඒ කියන්නේ අර මේ අර අවාසනාවන්ත මේ නවසනවා කියලා කියන්නේ මම ඒකට මම ඊ අර එහිදී මට හොඳ වචනයක් මතක් වුණා. ලංකාවේ මිනිසුන්ට කියන්න හොඳ වචනයක්. වාසනාවට පයින් ගහපු જાතියක් කියලා ලියලා තියන්න ඕනේ අනාගතේ මේගොල්ලන් ගැන ඉතිහාසය අපේ රටේ මිනිසුන්ට වෙච්ච දේ ගැන. වාසනාවට පයින් ගහපු જાතියක් හැටියට සටහන් වෙලා තමයි මැරෙන්න වෙන්නේ අපිට. ඒ තමයි බුදු කෙනෙකුගේ ධර්මයක් මුණ ගැහිලා අතෑරපු જાතියක් හැටියට. බුදු කෙනෙකුගේ ධර්මය අවබෝධ කරගෙන තියෙන අවස්ථාව අහිමි කරගත්තු જાතියක් හැටියට. ඒ අවස්ථාව අහිමි කරගෙන හතර අපායට උරුම වෙච්ච જાතියක් හැටියට මැරෙන්න සිද්ධ වීම වාසනාවට පයින් ගහපු જાතියක් කියන වැරදිද? ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මේ දුර්ලභ අවස්ථාවේ අපි මේක ප්‍රයෝජනය ගන්න ඕනේ. ඉතින් මේ බුද්ධ දේශනාවල් හොඳට කියවන්න ඕනේ. හොඳට හිත පහදවා ගන්න ඕනේ. මේ පටිච්චසමුප්පාදේ භාවනා කටේට මෙනෙහි කර නෝනින් මෙනෙහි කරන්න පුළුවන්. හොඳම දේ තමයි අර පාළීක මතක තබා ගැනීම. ඉතින් ඒක දැන් ඔය බුද්ධ දේශනා කියවද්දී මේ හිතපු ගමන් මට හරි සතුටක් ඇති වෙන මම කොච්චර වාසනාවන්තද කියලා. මොකද මේ පාළී ඉගෙන ගත්තේ. දැන් මම පාළීම කියවන්නේ මට ඉතින් හරිය සතුටක් ඇති වෙනවා කොයිතරම් වාසනාවක් මට උදා වුණාද කියලා. ඇයි මං වෙන කිසි භාෂාවක් නොදැනගත්තට මට කිසි ප්‍රශ්නයක් නැහැ. මං රුමන භාෂාව ඉගෙන ගත්තා. ඒ තමයි පාලි. දැන් මේ පාලි භාෂාවෙන් ඒකේ අර්ථ ඒ පාලි වචනේ කියලා අර්ථ කියන එක ඔබට ලස්සනට තේරෙන්නේ නැද්ද ඒක? කොච්චර ලස්සනද බලන්න. මේ මේ ඒකෙන්නේ මේක හරියටම මේ පිරිසිදු ධර්ම දැන් මේක සිංහලෙන් විතරක් තිබ්බනම් පාළි නැතුව සමහර විට සැකයක් හටගන්න පුළුවන් මේ පරිවර්තනේ හරියට ගන්නෙත් නැහැ කියලා. පාලියෙන් තියෙනකොට දැන් ඉංග්‍රීසියෙන් අපි කියන සූත්‍ර සූත්‍ර පරිවර්තන ඉංග්‍රීසියෙන් කරක් තියෙනවා කියලා කෙනෙකුට පුරුදු වෙලා කියවන නමුත් සමහර තැන්වලදී මේගොල්ලන්ට හරියටම ආර්ථය හරියද මේකේ මේ මේ වචන හරියද ගන්න තෝරලා දෙන විදිහ කියලා හැඟීමක් ඇති වෙන්න පුළුවන්. පාලියෙන් ඉගෙන ගන්නකොට ඒක ඇති වෙන්නේ නැහැ. මේක නිකන් අර බුදුරජාණන් වහන්සේ නමක් එක්ක ළඟ ඉඳිද්දි ඒ කියන්නේ උන්වහන්සේ සංඝයාට දේශනා කරද්දී අපිත් ළඟ ඉඳලා අහනවා ඒක. කාලින් විතරක් කියන්නේ. ඒක ඒක කෙනෙකුට දුර්ලභ ලාභයක්. ඒක ඒ නිසා මේ ඒ වගේ වාසනාවක් කෙනෙකුට කැරකිලා කැරකිලා එන්න පුළුවන්. එතකොට මං කියේ ජම්බුකා ජීවිත වාසනාව කැරකිලා ආවේ දැන් සමහර අයට බුදුරජාණන් වහන්සේ කාලේ පුදුම විදියට වාසනාව කරකලා ඉන්නේ. දැන් ඔබ දන්නවද අර භාරද්වාජ. කසී භාරද්වාජ කුඹුරු යායක් තිබුණා. ඒ කුඹුරු යායේ මේ මේ හාන දවසේ කුඹුරු ඔක්කොම හාන දවසේ. ඉතින් මේ ආ කුඹුරු හානකට මිනිස්සුන්ට කැම්පින් දෙන්න බෑ. දැන් ඒකට කැම්පින් ඔක්කොම ගෙනල්ලා දැන් කුඹුරු හාවද අවීක වෙලා කෑම කන්න මිනිස්සු ලෑස්ති. බුදුරජාණන් වහන්සේ පාත්‍රිත්තර නොතන්ට වැඩිය. වැඩියට පස්සේ අර කසීබාරද්දාජ මොකද කිව්වේ? ආ මේ බුදුරජාණන් වහන්සේට අපි දාන කියලා බුදුන් කියලා කිව්වද? නෑ. මේ බලන්න කිව්වා මම ගෝවියෙක් කිව්වා. මම ගෝවියෙක්. මේ බලන්නකෝ මම වරහ කරනවා. මම ගෝවියෙක් මම වරහ කරනවා. මම හම්බ කරගෙන කණෙක් කෙනෙක් තමනාස් හොඳ අතපහයි තියෙන කෙනෙක් වදා කරන්නේ ගිහිල්ලා වදා කරන මේ මං වගේ හම්බ කරගෙන අනුභව කරන්න කිව්වා බුදුරජාණන් වහන්සේ මොකද දීපු උත්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරි කිව්වා ඔබ හරියට හරි කිව්වා මම දුවේ කිව්වා මම වගාවක් කරනවා ඒ වගාවෙන් නිරන අස්වැන්නක මම ජීවත් වෙන්නේ එතකොට එයා අහන බෞද්ධ ගෞතමයන් වහන්සේ ගොවි නම් කෝ කුඹුරුකෝ නගුලුකෝ නගුල්කෝ ගවයකෝ බීජකෝ කෝ කියලා ඇහුවා. අන්න විරුතු නවුදුරගෙන සද්දා බීජං තපෝ වුක්ති මම වපුරන්නේ ශ්‍රද්ධාව කිව්වා. වතුර බඳිනවා තපස වැස්ස පඤ්ඤා මේ නංගලං මගේ නගුලේ කිව්වා ප්‍රඥාව හිරි ඊසා මනෝ යොත්තං මගේ ලැජ්ජාව තමයි කිව්වා මේ යවය කවය අසුරන රැහන යොත්ත තමයි කිව්වා මනස සතිමේ පාල පාචනං මම සිහියෙන් කිව්වා මේ වැඩේ කරන්න කාය ගුත්තු වචී ගුත්තු ආහාරේ උදරේ යතෝ මම කාය වචනය ගානට සංවර කළා මම බඩත් හසුරුවන කව මේ පොඩ්ඩක් ආහාර ගන්න. සත්‍යං කරෝම නිද්දානං සූරච්ඡම් මේ ප්‍රමෝචන මම මේ සත්‍ය වචනයත් එක්ක මේක කරන්නේ මගේ ජීවිතය තුළ කෙලසින් කෙලසුන්ගේ මිදෙන ආකාරයට මම මේක කරන්නේ කියලා ඉතින් ඒව මේ සංකසී කට්ටා සාහෝති යමතප්පල මම මේ විදිහට කුඹුරු අපරද්දී මට අමෘතේ නිමිති අස්වැන්න හම්බ වුණා කිව්වා මම මේක අනුභව කරලා ඉන්නේ කිව්වා එතකොට ආරයට හරිය පැහැදිලිමක් ඇති වුණා කසී බාරද්දාජට. පැටිවල ඉක්මනට ගුල ගිහිල්ලා පාත් මේ රන්තලියකට මේ කිරිබතක් බෙදාගෙන ආවා. අවිල කිව්වා හරි මම පිළිගන්නවා ඔබ වහන්සේ ගොවියෙක්. ඔබ වහන්සේ සුදුසුයි මේ ආහාරයට. බුදුන් ආයින්නින් පොඩ්ඩක් ඉන්න කියලා. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාදි ගීතම් මේ අභෝජනීයම් මේ ගාථාවන් විස්තර කළා මම මම දන්නේ නැහැ කිව්වා. මේක තමයි බුදුවරුන් ඉදා බුදු දෙනසු දාන්නේ නැහැ. දවසම දාන්නේ නැහැ. එහෙනම් අපේ ඊට පස්සේ උන්ට යනවා බුදු කෙනෙක්. එතකොට බලන්නේ කිව්වා. අනේ ස්වාමීනි දැන් මොකද අපිට කරන්න කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළා. හොඳයි ඒක අරගෙන ගිහින් එනනම් මේ ගඟට දාන්න. එහෙම නැත්තම් මේ මේ සත්තුමේ වතුරකට දාන්න. එහෙම නැත්තම් මේ තනකොළ නැති පොළොව දාන්න කියලා. ඉතින් මොකද කළේ? ගිල්ල වතුරට දැම්මා. දැම්මා මොකද උනේ? තව චිත්ති ඡායටි දුම් දඩා චට්ට පට ගාන පුපුරන්න ගත්ත මේ බත් ටික. ඉර්ධියක්. ඒකට අර රත් වෙලා ඇඟි මවිල් කෙනින්ලා දාඩියක් කරගෙන දූගෙන ආ පුත්‍රයන් වහන්සේ ළඟට. ඇවිල්ලා එතකොට තමයි එයාට මතක් වුණේ අර බුදුජනස් දේශනා කරපු ආයමත් ඔලුවට ආවා. එදාම අතෑරිය ගොවිතැන. භාගවත් බුදුරජාණන් වහන්සේ මට සොයන ජීවිතයක් ඕනේ. මට මේ දැන් ඉතින් වක්පපුරු ඇති කිව්වා. ඔව්. දැන් ඉතින් අපි මට මට ඕනේ කිව්වා දැන් අමෘතේ නෙමෙයි ආශ්‍රයන්න නෙලා ගන්න වහන්සි වගේ. මටත් ওই ජීවිතේ ඕනේ කියලා. ඒ වලම ඔක්කොම අතහැරියා. පැවිදි වුණා. ඉතින් අපි කිහිප්පත් තියුවා. මිහිප්පත් තියෙනවා. ඉතින් හදිග ගාති ඉතලන් ඉඳගෙන ඉතින් කවදාද මේ ඉවර වෙන්නේ අපි ඒවා. වත්තම්බ තම්බ අපේ ජීවිතේ ගෙවනවා අපි. ඒක තමයි. ඒ නිසා අර මම තීරුම් ගත්ත එක අපේ ඔය වැඩ පිළිවෙල වලදී මම කියන්නේ අපි පුරුදු කරන්න ඕන එකක් මේ නිශ්ශබ්දතාවය. ඒ කියන්නේ සමහර දම්පොළ වලට ගියාම දම්පොළ නෙමෙයි ඒවා විලෙන පොළවල්. කෑ ගහනවා කෝවරක රක්කොලාද? කෝවර කිරිපෙනික ගේන්නේ. කෝවර පපඩම් හරිද? කෝ මාළුගේ කෑ ගහන. මෙම්බර් මේ මාස ගාන කාපු නැති පිරිසක් වගේ. පොයේ දවසකට බලන්න සිල් ගන්න ගියාම සිල් ගන්න ගියාම පොයේ දවසකට අපේ රටේ විශේෂත්වය දෙන්නේ සීලයටද දානයටද දාන කියලා කියන්නේ බෑකට සීලයටද කෑමටද මේ සීල් ගන්න ටික ඉන්නේ ඉවල්ලම උයා ගියාගෙන බත් බඳගෙන මහා ලොකු දෙයක් වගේ අරගෙන එනවා. ඊට පස්සේ ඒක තමයි කතාව. දවසක් කුලරේ එකක් වුණා. මේ පිටිසර පළාතට මම ගියා මේ දහම් වැඩසටහනක් කරන්න. මං කව අපිට ගමන් වේදම් පුත් එපා අපි ගානම පෙරල ධර්ම කියලා තමයි සාමාන්‍යයෙන් මම ওই ලංකාවේ බහන දහම් වැඩසටහන වලට දුර පළාතවලදී මම ওই කඩින් බනිස් කිඩිය කරමන්නේ නැන්නේ. කන්න නැන්නේ නෑ. මේ ඒ කඩින් යනවා ඔය කේටරින් සර්විස් තියෙන ලංකාවේ ඒ බනිස් කිඩිය මොනවා හරි ගන්නවා වන්දනවා යනවා. බුලවර සහගතව තියෙනවා. මිනිස්සුන්ට ඔළුවේ තියෙන එක නෙමෙයි. සම්පූර්ණ ඔළුවේ තියෙන කෑම. ඉතින් මම ගියවර සරණකට. ගියාම ඉතින් මිනිස්සු ඉන්නවා දැන් 10 වෙනකොට 10 වෙනකන් නිස්සබ්දයි. එක්කෙනා එක්කෙනා ඉන්න දැන් මෙතන දැන් මම කියනවා අරහේ පිඟම් පෙල්ලනවා හැඳි හප්පනවා ඒ හැඳි පිඟම් වල සද්දෙන් කමක් නැහැ. ඕ ගාන මිනිස්සු එකතු වෙනවා මේ සන්ති. පුදුම සන්තිය. ඊට පස්සේ නැවැත්තුවා වැඩසටහන. නවතල මම කිව්වා අපි නොකයින් කිව්වද? මොකද මේ වගේ. ඒ දැන් හැමදාමත් අපි කනවනේ. ඇයි මේ මේ ඉදාට විතරක් අපිට කෑම කෙරේ තියෙන අවධානය අඩු කරන්න බැරි? දැන් සාමාන්‍යයෙන් අපි ගමු දැන් මේ අපි ඉන්නේ හැමදාම දැන් 12න් පාසක් ඉන්න මොකටද මේ ඉන්නේ හැමදාම ඉන්නේ මේ ඇයි මම ඇයි එතකොට කොවිඩ් ආලෙකට බැරි මේ ආහාර වල ගැන පොඩ්ඩක් සංවර වෙන්න බැරි මොකද ඉතින් අපිට මේ ඒව දගෙනකට තමයි අපි කවදාහද මේ ධර්මීයත පිළිටව ගන්න කියලා ඊට පස්සේ මම එහෙදි කිව්වා මේ මේ ලංකාවේ පිටිසර පළාතේ ගමක මම ඊට පස්සේ පින්වත්නි අපි මේ ඔයගොල්ලෝ මේ ඛණ්ඩ නම් අද මේ වැඩසටහන කරන්නේ මම එන්නේ නැහැ මම දන්නවා නම් මම කොහොම හැමදේම කන්නේ කියලා අද පොඩ්ඩක් ඕක පොඩ්ඩක් හිතන්න නැතුව ඉන්න කිව්වා. වෙලාවට ඒ තේරුම් දෙයක් හම්බුනම මට ඇගිවා. දැන් ලංකාවේ මිනිස්සුන්ට මේක ගිහිලා තියෙනවා. දැන් අපි භාවනා වැඩසටහන දවසකට පොල් ගහනගේ ප්‍රධානතෙන් වල කැම දෙනවා නැත්තම් දෙන්නේ නැහැ. ওই මිනිස්සු කඩේකින් පාන් කෑල්ලක් කරගෙන යනවා. එක බනිස් කෙටියක් අරගෙන එනවා. ඇවිල්ලා වතුර ගෝතියකට අරගෙන ඉන්න පැත්තකින් වාඩි වෙනවා. උදේ කියන්නේ උදේ අටට වාඩි වෙනවා. මේ කියනවා පාඩිය මේක දෙහිම මේ අනුභව කරනවා වතුර පොඩ්ඩ බොනවා නිස්සබ්දේ ඉන්නවා. වර්ෂාන ඉරුණනවා හවස හතරකම් ඉඳලා. ධර්මයේ ගන්නවා. ධර්මයේ ගන්නවා. ඒ මිනිස්සුන් ගොල්ලන්ට ධර්මයේ යනවා. ඇයි එයා එන්නේ එතනට මොකටද? ධර්මයේ පිණිසමයි ධර්ම පිණිසමයි ඉන්නේ. ඒකනේ දැන් ඔය බොහෝ මොමයි අපි අසපු තියෙනවා පින්ඳ පාටින් ජීවත් වෙන. ඒක සාක හරි පහසුයි. ළමට ගියා මොනවාරි පින්ඳ පාත් පොඩ්ඩක් හොයාගත්ත ආවා. තනින් වලදුවා පාත්‍රයන් කළ හේතුව නවල තිබ්බ ප්‍රශ්න ඉවරයි. නැත්තම් මේ එකම කෝලහලයක් එකම කෝලහලයක් දැන් දැන් මෙහි අපි අසපේදී අපි මුලා බලාපොරොත්තු වෙන නිස්සබ්දකම. අපිට ඇහෙන හිටපු ගමන් මෙහි වුණත් දැන් යට යුද්ධය ඇහෙනවා. දවල්ගේ නායකයෙක්. මොකද හේතුව මේ වචනේ අසංවරයි. කය අසංවරයි. ඒ තැන අඳුනන්නේ අපි මෙතන තාම නිස්සබ්ද වෙන්න ඕන නේද? ධර්මානුසිකාරය කරන්න ඕන නේද? කියන එක දන්නේ නැහැ. සම්පූර්ණ ඔළුවේ ඉන්නේ මේ කෑම. ඒ කෑම මෙරෙන්න ඕනේ අපි. දැන් අපි ඒකනේ දාන දිනට මේ කියන්නේ මොකද මේ ෆ්‍රිජ් එකේ ගොඩ ගහන්න එපා. ඔක්කොම අරගෙන යන්න කියලා අපෝ. ඒ ක්‍රියු කෑමක් නැතත් අපි ජරාවටපත් වෙනවා. මරණයටපත් වෙනවා. ඉතින් ආයෙ අපි උපදින්නේ ඒකට කන්න බැරිය. එහෙමද මේ කියන්නේ? ඉතින් ඒ නිසා දැන් මේ බටේ මේ මේ රටවල් දිහා බලන බඩජාරි වෙලා හරියන්නේ නැහැ අපි. මේ රටවල් ඛණ්ඩන දෙච්ච මිනිස් මේ ඉන්නේ. දකින්නේ නැද්ද එහෙම? දැන් මේ මිනිස්සු මම අහලා කියනවා දැන් දැන් මම මේ 20 වෙලාව දැන් කන්න පටන් ගන්නවා 6 මාට්ට විතර. පොඩි පොඩි දේවල් හද හද හද හද හද හද කකා කකා නමය මාර්ගේ ඉවරනවා. මොකද හේතුව කාමසිකල්ලි කාණියෝගේ ජීවිතේ ඉන්න මිනිස්සුන්ට ඒක හරියි. අපි ඒකෙන් මිදෙන්න හදන පිරිසක් නේ. අපි එතකොට ඒක අවබෝධ කරගෙන ඉන්න දැන් ඉදිරිය ප්‍රශ්න නැහැ. නමුත් මේ වගේ අසපුරුකදී අපි ඒක පුළුවන් තරම් සංවර කරගන්න ඕනේ. මොකද හේතුව ආහාර පාන සම්බන්ධයෙන් කොහේ හිටියත් අපිට හම්බ වෙනවා. අපි ගත්තොත් පින්ඩ පාත කරගෙන ඉන්න දවස්වලට සමහර දවස්වලට හම්බ වෙනවා කිලෝ 900 විතර. සමහර දවස්වලට හම්බෙන ගෙවල් වලට ගියාම දැන් මේ මම පින්ඩ පාතින් ඉඳලා තියෙනවා වෑංජන වෙලා නෑ බත් විතරයි වෙලා තියෙන්නේ. ඉතින් අපි ගේකට ගියාම බත් විතරක් ගෙනවා. ඊළඟ ගෙවල් වලට ගියම ගෙවල් වහලා. ඒක දාට ඉතින් බත් විතර කරනවා. මේ මොකන්ද ඔබ කියන්නේ? මේ ඉන්නේ අපි කන පිටි. ඒ නිසා මේ ආහාරය දැන් සාමාන්‍ය ජීවිතේ එක නෙමෙයි තියෙන්නේ. හැමතිස්සෙම තියෙන්නේ. දවල්ට කෑවා. ඊට පස්සේ කතාවම දැනට ගන්න මොනවද? ඔන්න දැන කෑම. ඊට පස්සේ හිත ගන්න මොනවද? නිවාඩි වෙනවා. ඊට පස්සේ කල්පනා කරන මොකක්ද හදන විශේෂ කෑම? ඒක පස්සේ කන බන්නේ. එතකොට අපිට මේකෙන් බේරෙන්න බැරුව යනවා. මම කල්පනා කරේ අපිවත් බේරෙන්න ඕන අඩු ගානේ. ඒ කියන්නේ අපි ස්වාමීන් වහන්සේලාට අපිවත් බේරෙන්න. අපිට බේරෙන්න පුළුවන් කමක් තියෙන්නේ මේකේ. ඒකයි. සමාජස ලංකාව මිනිස්සු අපි ගන්නවා ස්වාමීනි. දානට මොනවද වුනේ? මම කියන පොල් සම්බෝලක කියලාද කියන්නේ. ඒ මේක කෙලවරක් නෑනේ. දැන් දානකට හදන්න ගියත් සමහර දවස් තියෙනවා මේ වෑංජන 10ක් 15ක් හදනවා. එක දවසක් බැරිම තැන මම කිව්වා වෑංජන තුනකට සීමා කරන්න. දානෙදි. වෑංජන තුනකට සීමා කරන්න කියන පස්සේ 20ක් හදලා. ඇයි? ආ මේ මේ හාමුදුරුවෝ මෙච්චරම මේ සම්බන්ධයෙන් සැලකිලිම නැති නිසා අපි මෙතනටම දෙන්න ඕනේ. අන්න වැරදුනා. තවත් වැරදුනා. ඒ නිසා අපි නෝනින් කල්පනා කරන්න ඕනේ. මම මේ ප්‍රශ්නේ හොඳට තේරුම් ගත්ත එක. ඒ නිසා මේ හරි අපිට ගැලවෙන්න බැරි තැනක් මේ කෑම නමුත් අපි ඒක හසුරව ගන්න ඕනේ විප්‍රමාණයකට. ආහාරය කෙරෙහි තෘෂ්ණාව තියෙනවා. නමුත් අපි ඒක හසුරවන්න ඕනේ. ඒකයි. හොඳයි නේද? හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය වහවහ අවබෝධ වේවා.